සරුවචනන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ කය ආහාර නිසා ආර හේතු කරගෙනයි පවතින්නේ ආහාර නැති වුනොත් මේ කය පවත්වන්න අමාරුයි. සියලුම ලෝක සත්‍ය ඔක්කොම ආහාරය මත රඳා පවතින. ඒ වාගෙන් තමයි හැම නීවරණ ධර්මයක්ම ඒකට අදාළ ආහාරය ලැබගෙනයි පෝෂණය ලබන්නේ. ඒ සූත්‍රයෙන් පසු කොටේ සඳහන් වෙනවා බොජ්ජංග ධර්මත් එක එකක් ඊට ආවේනික වූ ආහාර මතයි ඒවා වැඩෙන්නේ වැවෙන්නේ. ඒ ආහාර නොලැබුණොත් ඒවට ඒ වර්ධනයක් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා <clears throat> අපි මේ මාතෘකා කරන් වේදුනේ ඒ බොජ්ජංග සංයුත්තේ විරිය සම්බොජ්ජංගයට අදාළ වීරිය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් ගැන සරුවත්නන්සේ කතා කරන අවස්ථාව. ඒකෙදී සරුවත්නන්සේ සඳහන් කරනවා මහණෙනි මේ වීරියේ ආරම්භ ධාතුය, නික්ඛම ධාතුය, පරක්ඛම ධාතුය කියලා මට්ටම් තුනක් තියෙනවා. අන්න ඕක පිළිබඳ යෝනිසෝමනසිකාරය. ඕක පිළිබඳව නෝනි මෙනෙහි කරන්න දන්න කෙනා මේ නැති බොජ්ජංග නැති වීරිය සම්බොජ්ජංගයක් වඩන්න සූර වෙනවා දක්ෂ වෙනවා. ඒ වාගේම යම් කිසි කෙනෙක් මේ වීරියේ අවස්ථා තුන ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ අවස්ථා තුන දන්නවනම් Taman තුල ඇත්තා වූ යාන්තවට මොහොදු වෙලා තියෙනා වූ වීරිය සම්පොඥංගේ වඩා වර්ධනය බහුලීගත කිරීමට සූර වෙනවා කියන එකයි මේ එකම ආහාරයක් බොජ්ජංගය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් සරුවත් වෙනවා සඳහා කරා ඉතින් මේ සෑම දිනකම මෙතන මේ රැස් වෙලා ඉන්නේ. ආන් ඒ වාගේ Taman තුල නැත්තම් මේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ වඩා ගන්නයි තියෙනවනම් භාවනාය පාරිපූර්ණියා ගච්ඡාය ගච්ඡති කියන විදිහට භාවනාවෙන් පරිපූර්ණ භාවයට ළඟා වෙන්නයි මේ කාලේ ගන්නෙ. ඉතින් ඒ නිසා මේ ਸਰවඥ දේශනාව අපිට මොනම තාලකින්වත් අහක දාන්න පුළුවන් කමක්වත් අවශ්‍යතාවයක් නැහැ. මේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන කාරණා පිළිබඳව අපි ඊයේ සාකච්ඡා කරන්න යෙදුනා. මොනම ව්‍යාපාරයක් හෝ මොනම අධ්‍යාපනයක් හෝ මොනම කටයුත්තක් කරන්න ආරම්භ කිටලා ඒක ක්‍රියාවත් කරන තැනට යන්න ඒ මුල් වෙන ඒ පදනම් වෙන වීර පුරුෂයෝ හොඳට දන්නව වැඩක් පටන් අරගෙන ඉදිරියට යනවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඉතාමත්ම අමාරුයි වැඩ පටන් ගන්න වෙලාවේදී ඒකට සුදුසු යෝගය සකස් කරගෙන ඒ පිරිස යොදාගෙන මේ පිරිවැය හොයාගෙන ශ්‍රමිය හොයාගෙන ඒ කටයුත්තක් පටන් ගන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒ නිසා ගොඩදෙනෙක් එවැනි පුද්ගලයන් දෙයා කට අරගෙන බලා ඉන්නවා මිසක් පුදුම වෙනවා කොහොමද එවැනි වැඩ සංවිධානය කරගන්නේ කියලා. සමහර අයත් හිතනවා අනේ අපිට ඒක සහජ හැකියාවක් නෑ. ඒ නිසා අපි ඉතින් කවුරු හරි ඒ වගේ කරන දෙයකට යැපෙනවා කියන මිසක හිතන්නේ නැති තරම් වැඩක් පටන් ගන්න එක බොහොම අමාරුයි. ඒක තමයි ආරම්භ ධාතුව කියලා කියන්නේ. ඒක තමයි තාමත්ම දුෂ්කර දේ. ඊගාවට මේ පටන් ගත්ත වැඩේ දිගට පවත්නවා කිව්වහම අර ආරම්භකයන්ට බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ පවත්නවා කියන එක වෙනම දක්ෂකමක්. ඒක වෙනම සූර භාවයක්. ඊගාවට ඒක නිම වෙන තෙක් පවත්තලා ඉවර කරනවා. නික්කම ධාතු පරක්කම ධාතු අවසානෙ දක්වා ගෙනියනවා කියුවට පස්සේ ගෙනියලා ඒකේ ජය ලබන්නේ සමහන්ත ආරම්භක ඇත්තු නොෙන්ඩක් ඉඳ තියෙනවා. එතන නොෙන්ඩක් ඉඳ තියෙනවා. ඒ තරම්ම දුෂ්කරයි මේ ප්‍රධාන වීරියකින් දීර්ඝ ගමනකින් කෙලවර කර යුතු වැඩක් ගත්තාම මානව ඉතිහාසයේ කටයුතු හෝ ජාතික මේ ඉතිහාසගත වැඩ හෝ ওই විද්‍යානුකූල නිෂ්පාදනයක් එහෙම ගත්තාම ඒක પરම්පරා ගානක් කරලා තමයි ආරම්භ කරපු යත්තු ඇති කළ දීපු ඒ ගැම්ම නික්කම ධාතුව වශයෙන් ඒක නඩත්තු කරන්නේ නැත්තු ලুকু ගෞරවයෙන් Taman උරහිසටපත් වෙච්චි দূරයටපත් වෙච්චි මහා බර වගකීමක් ඉදිරියට ගෙනියන්න වගේ දරාගෙන ගියාට පස්සේ ඒකේ කෙලවර දකින්න ඇත්තු සමහරට ආරම්භකත්ව නොවෙන්ටත් ඉඳී. ශාසනික වශයෙන් උරතලයකට මෙන්න මෙහෙම අපි මේක මතක තියාගන්න පුළුවන්. මේ ශාසනයේ මේ සංඝ ශාසනයේ සර්වඥාන්සිකී තිබේ මේ බුද්ධ ශාසන, ධර්ම ශාසන, සංඝ ශාසන කියන කේ සංඝ ශාසන ගත්තාම සර්වඥාන්සේ බොහොම අතේ දුරින් තමයි සංඝය ආශ්‍රය කෙරුවේ. අනිකුත් ශාස්ත්‍රවරු වගේ උදේ හවස ඉස්සර පිටිපස්ස යන්න රැළේ වැටිලා ඉන්න කිසි කෙනෙක්ගේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ. ඉතින් පරිණිරවණ අවස්ථාවේ කිව්වා මම සම්පූර්ණ සංඝයාගේ නිදහස්, සංඝයා මගේ නිදහස් කියලා. අර අපේ ගෞරවයටයි අපි මේ පිටිපස්සේ වැටිගෙන යන්නේ. මොකද මේ එළිය මේ ආభాෂය අපට නැතුව බැරි නිසා සරුවත්තරන්න්සේ අපට එහෙනම් මං පිටිපස්සෙන් වරෙන් මං කියන දේ අහපන් කියලා කවදාකවත් කියන්නේ කිව්වනම් උන්ද සරුවත්නේ නෙවෙයි. ආනේම සරුවත්නේ ශාසනයේ ඇත්තට මේ සංඝ ශාසනය ඇති කිරීමට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේත් ඇරන් තියෙන දුක් කරලා තියෙන භාරය බුදුම හිතේ. සමහර වෙලාවල් වලට සරුවඥාන්වංශ මේ තමන්ගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුමාකාර විතර බැනලා මෙහෙවල මේක කරපම් මේක කරපම් කියලා කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. කිසිම දවසක මට එහෙම කතා කරන්නේ මොකද කියලා කවදාකවත් අහන කෙනෙක් නෙමෙයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. කියන ඕන දෙයකට යටත් වෙලා ඒ කරලා තියෙන වැඩ දිහා බලනකොට හිතෙනවා නේ උන්දලා එදා ඒ දැරීම ඒ වීරිය නොකළා නම් අර සරුවච්චන් වහන්සේගේ ධර්මදේශනා මහා වැලි ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ අපි එනකොට සුන්නත් දූලි වෙන්න ඉඩ තිබුණා. බුද්ධමාකාර හැඟීමකින් මේ 5000ක් පවතින ශාසනයේ 2550කට පස්සේ අපි ගැනත් හිතලා ඉදායේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටිත් බලන්ද ඒ විනය පිටකයක් කියවන්න ඕනේ සූත්‍ර පිටකයක් කියවන්න. ඔය යක්කඩේ පඤ්ඤාරාම හාමුදුරුවෝ බොහෝම සූරයි. ඒ සූත්‍ර පිටක විනය පිටක විසඳන්න උන්වහන්සේ උගන්වනකොට මේ පන්තිදී කියනවලු බුදුහාමුදුරට මම මල් වට්ටියක් පූජා කරනකොට වෙනම මල් දෙකක් ආසනෙ උඩ තියලා අනේ මේක සාරිපුත් හාමුදුරන් පූජා වේවා අනික මොග්ගල්ලාන ස්වාමීන් පූජා වේවා කියලා කියනවා කියලා. බුදුහාමුදුරට මල් වට්ටිය පූජා කරාට වැඩේ කෙරුවාව තිබිලා තියෙන මේ දෙන්නාතේ. සරුවඥාන්සේ සඳහන් කරනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මවක් වාගේ ඕනම පෘ탁ජනියෙක් සෝවාන් කරලා නැත්නම් ආර්ය ලෝකෙට වදන්නේ බිහි කරවන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එච්චරයි උන්දර පුළුවන්. මොකද උද්දීන්ටලා හැන්ද වෙනකම් පුදුමාකාර බරක්ලු දරන්නේ. උදේ නැගිටපු තැන ඉඳලා පින්ඳ පාතට එනකම් පින්ඳ පාත ගිහිල්ලා ඇවිල්ලා වත් පිළිවෙත් ඒ අත්වන්ට බණ බහන් කියලා දෙන්න මහාන කරන්න උපසම්පදා කරන්න පැවිදි කරන්න කිලෝරක් අතව වැඩ කරලා ඒ අත්වර ආර්ය භූමියෙන් ඔසවලා මේ පු탁ජන භූමියෙන් ඔසවලා ආර්ය භූමියට තැම්පත් කරාට පස්සේ උන්වහන්සේ සුවාසය කරලා පැත්තකට වෙනවා ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සෝවාන් කෙනා අරහත්ත්වයට දක්වාම ගෙන යන්නේ පියෙක් වාගේ මව විසින් බිහි කරන ලද දරුවා දැඩි කරන රැකී රසාවල් කළා රස මේ පිටකොන්ද හයි කළා ශිල්ප උගන්වලා අරසාව දීලා වඩන පියෙක් වාගේ ඒ දරුවා සෝවාන් වෙච්ච ලදරු ආර්යයන් වහන්සේ ආර්යත්වයට දක්වාම ගෙනියනවා. ඉතින් මේ දෙනගේ ශිල්ප දෙකක්, ක්‍රම දෙකක්. ඉතින් මේ දෙන්න නොහිටියාන අම්මයි අප්පයි වාගේ සාසනයේද නොහිටියාන අද මේ අපි මේ කරන දේවල් කවදාකවත් හීනකින් හිතන්න හම්බ වෙන්නේ අනිත් වගේ මේ ආරම්භ ධාතුව වැඩක් පටන් ගන්න තියෙන ධාතුව මහා පුදුමයි. ඒක තමයි මාතෘත්වය කියලා ලෝකේ අපි සඳහන් කරන්නේ. මාතෘත්වය තමයි ඒ සියල්ලම කරලා දරුවෙක් කුස දරාන ඉඳලා බිහි කරවන්නේ. ඉතින් බිහි කරුවට පස්සේ ඒ මවට ආරසාව අවශ්‍යයි, ඒ දරුවට පිතෘත්වයක් අවශ්‍යයි. ඒකයි මේ පවුල් සංවිධානයක් කියලා එකක් අපිට තියෙන්නේ. මේ පවුල තුල තමයි මේ දරුවට පූර්ණත්වය ලැබෙන්නේ මාතෘත්වය පිතෘත්වය. අද කොච්චර පඬිතුකම් කතා කරන්න ගියත් බටේර ලෝකේ තියෙන්නේ ඒක පුද්ගලයා එක්කම ආව ඉන්නේ එක්ක පියා විතරක් ඉන්න සමාජයක්. ඕගොල්ලෝ තමයි අපිට මේ බණ උගන්වන්න දෙන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ ආර්ථිකය උගන්වන්න දෙන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ මේ තාක්ෂණය උගන්වන්න දෙන්නේ. උන්දලාට උන්දලාගේ වැඩක් බලා ගන්න කියන්නේ. අපේ තියෙන ටික අපිට ඇති. අපිට අම්මල දාත්තා දෙන්නම ඉන්නවා. ඒ නිසා මේ ආරම්භ ධාතුව විතරකින් වැඩේ කරන්න පටන් ගත්තොත් තනි කකුලින් ඇවිදිනවා. ඒක කරන්න බෑ. ටිකක් කරගෙන යනකොට නික්‍රම ධාතුව අවශ්‍යයි. ඒ කරගත්ත වැඩේ දිගට ගෙනියන්න. ඒකෝට මමයි ආරම්භ ධාතුව ඇති කරු නිසා මට කරු කරපල්ලා ඔක්කොමලා මම පිටිපස්ස වරිලා කියලා බෑ. අර ආරම්භ ධාතුව ඇති කරපේකන ලෝකිතම අනුකම්පාව වෙලා කාගෙත් කරුණාමයිත්‍ය ඉල්ලාගෙන කාගෙත් අනුකම්පාවෙන් අර නික්‍රම ධාතුව කන වර්ධනය කරගන්න. වඩා වර්ධනය කරගන්න. ඒක ඔක්කොටම පුළුවන් දෙයක් නෙවෙයි. එතන සාරිපුත්තු සාංශික වැඩි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බෑ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ සාරිපුත්තු සාංශික බෑ. නමුත් ඒ දෙන්න අතට අත දීගෙන ඉන්න ඕනේ. හිතියේ නැත්නම් සාධනයක් වැඩෙන්නේ ආන් මේ වගේ මේ ආරම්භ ධාතුව කියන්නේ මේකය. නික්කම ධාතුව කියන්නේ මේකය. පරක්කම ධාතුව කියලා කියන්නේ මේකය කියලා. අපි දන්නේ නැතුව හැමදාම ආරම්භ ධාතුවේ හිටියොත් අපිට කවදාකවත් රස මිහිරක් ධර්මෝජාවක් ලබන්න හම් වෙන්නේ ඒ වගේම තමයි අපි ආරම්භ ධාතු දැන් කෙවලයි තියෙන්නේ. අපි ඉන්නේ නික්කම ධාතු ආරම්භ ධාතු ඉන්න කට්ටිය මොන්ඩිසෝරි පන්ති අපි ඉන්නේ ඉහළ පන්තිය කියලා කවදාකවත් අර ආරම්භ ධාතුවේ තියෙන දේවල් අතහැරලා පාගලා පුංචි කරලත් බෑ. අපි ආරම්භ ධාතුවේ සූර දක්ෂ භාවයේදී නික්කම ධාතුවට දරණ ගතියකට එන්න ඕන. ඒ වුණාට අපි දැනගන්න ඕන තාම වැඩ ඉවර නෑ. ඒ නිසා පරක්කම ධාතුවට යනකම්ම ඒ වීරියේ ගුණාත්ම ශක්තිය දිනු කරනවා කියන එක මේ මොනම විශේෂකින්වත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ ඒ ඒ විෂයන්ට අදාළ වීරියයි. අපි මේ කතා කරන්නේ එහෙම නෙමෙයි ලෝකෝත්තර தත්වයටපත් කිරීමට අවශ්‍ය වීරියයි. එතෙන්ට එන්න තෙක්ම අවසානට එන්න තෙක්ම කිසිම ආකාරයකින් බර බිම නොතබා ඔසවාගෙන යන ශක්තිය ඇති කෙනාට තමයි මේ යෝගී කියලා කියන්නේ. එහාට තමයි මේ තපස් තපස් කියන නමට ගැලපෙන්නේ. එහෙම නැතුව මේ ආවට ගියාට පොඩ්ඩක් උසන ගිහලා බිම තියෙන කට්ටියට අර ඉබ්බගේ හා වගේ රණ්ඩුව සටන දිවිල්ල වාගේ ඒ කට්ටියට මේ යෝගාවචර කියන නම ගැලපෙන්නේ නැහැ. යෝගාවචර නම් යෝගයට ආවචර. යෝගී කියලා කියන්නේ භෝගී තත්ත්වයක් නෙවෙයි. භෝගී තත්ත්වය කියලා කියන්නේ කාම භෝගී. ඉදurang පිනවීමෙන් ඔය තැන් තැන් වල වැටලා බුදියා ගන්න කට්ටිය. යෝගී කියලා කියන්නේ අනිත් පැත්ත යෙදුනා ගත්ත කරට කිල්ලවරකට ගිහිල්ලා මිසක නැතර කරන්නේ. ආනේ ධර්මතා තුන ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන මේ තුන ගැන නුවණින් මෙනෙහි කිරීම නම් වූ එහෙම නැත්නම් කියන මේ යෝනිසුමනසිකාරය ගැන යෝනිසුමනසිකාරය තමයි මේ විදිය සම්බොජ්ජංගේ වැඩිවීමට සර්වචනන්සි ආහාර වශයෙන් ගෙන හරපාන. ඒකමයි දැනට Taman ගොඩනගාගත්ත විරිය ආරම්භ මේ විරිය සම්බොජ්ජංගය වඩා වර්ධනය කළ අතුපතර වීදිලා මල්පල ධර්ණ ගහක් බවට පත් කරන්නේ ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුන පිළිබඳව වෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමේ දක්ෂතාවය ඇතියක් වෙයි. අද ලෝකයේ කරන වැඩ දිහා බලනකොට සරුවත්න දේශනාවත් එක්ක බලනකොට <clears throat> ගලපනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණ පොතක ලෝකයේ තියෙනවා අප්ප සමාරම්භ මහා කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ මහා කිච්ච වැඩ පිළිවෙලා තියෙනවා අප්ප සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක් තියෙනවා. ගාක් වෙලාවට ඔය දිනන දේශපාලන පක්ෂ වලින් කරන්නේ මහා සමාරම්භ අපකිච්ච වැඩ විශාලට උත්සව කැඳවලා මුල්ගල් තැබීම් කරනවා. හැබැයි මුල්ගල මුල් බහිනකම් වැඩේ ඉවර වෙන්නේ. අරසානි කෘත්‍යය බොහෝම සොච්චමයි. මහා ලොකු ගෝසාවක් කළා මහා සමාරම්භන අල්ප වූ කෘත්‍යයක් ඉෂ්ට කරලා තැන් තැන් වල ඉතින් මුල්ගල් hina වෙවි. තව තැන් තියෙනවා අප්ප කිච්ච මහා අප්පා සමාරම්භ මහා කිච්ච කිසි කෙනෙකුට කෑකොස් සංගහන්න නැතුව හිමීට මේ වැඩ පටන් ගන්නවා දිගට ගෙනියලා ගෙනියලා අන්තිමට ඉතිහාසයක් වෙනස් කරන විශාල නිෂ්පාදන ද්‍රව්‍ය නැත්තම් මනුෂ්‍යයාට සුබතිස සලසන බොහොම යාන්තවල පටන් ගන්න වැඩ තියෙනවා මේ මහබෝසතාණන් වහන්සේලාගේ වැඩ ඒ වගේ කාටවත් කෑකොස් සංගහන්න යන්නේ නැහැ මම බුදු වෙන්නයි යන්නේ මම රහත් වෙන්නයි යන්නේ දිල් ගණ්ඩයි යන්නේ මොකක්වත් නැහැ. ඉතාමත්ම මේ හැම ගුණයක්ම සංගවාගෙන කරගෙන කරගෙන ගිහිල්ලා ඒ මහා කෘත්‍යකින් හමාර කරනවා. සමහර ඒවා තියෙනවා මහා සමාරම්භ මහා කෘත්‍ය වලක් තියෙනවා. ඇත්තටම කෑකොස් සංගාල වැඩ කෙරුවට මොකද ඇත්තටම හොඳ වැඩක් කරන ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා අප්ප සමාරම්භ අප්ප කිච්ච. ඉතාමත්ම ලාවට පටන් ගන්න ටික කාලෙක වෙලා වැටලා යනවා. ඔන්න ඔය හතරෙන් යෝගාවචරයට ගැළපෙන්නේ අප සමාරම්භ මහා කිච්චයි මහා සමාරම්භ මහා කිච්ච වැඩපිළිවෙල. එනිසා යෝගාවචරයේ අන්ධහැරයට කවදාකවත් යන්න නරකයි. අන්ධහැරයට ගියා නම් කිට්ටු කරගන්නත් නරකයි. ඒක ඔක්කොම නිකන් බොරු මේ ගෝසා විතරයි. ඒ ගෝසාකාරයත් එක්ක වැඩ කරන්න අමාරුයි. එනිසා අපි තීරුම් අරගන්න අපි මේ ලෝකෙට මේ මේ කියා පාණ්ඩ අන්ධහැර පාණ්ඩ දෙන තැන් ලෝක අනේ හොඳ යෝගාවචරය කියලා කියන මේ නම්බු නාම ලබන්නත් අපි මේ වැඩ කරන්න කියන එක නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නොවුනොත් මොත් මේ රැල්ලට අහුවෙලා රැල්ලට වැටෙන. රැල්ලට වැටුණොත් රැල්ලට අහුවෙන. ওই දෙකම භයානකයි. ඔය දෙකෙන්ම කවදාකවත් කෘත්‍ය සම්පාදනය වෙන්නේ නිසා අපි නිතරම අහුවෙනවා නම් අහුවෙන්නේ කල්යාණ මිත්‍ර මණ්ඩලයකට ඒ මණ්ඩලයක් ත්‍යාගහන මණ්ඩලයක් වෙන්න බෑ. පුරාජයට කියන මණ්ඩලයක් වෙන්න බෑ. අන්ධහැර පාන මණ්ඩලයක් වෙන්න බෑ. ඒක තමයි මේ ශාසනයේ ලකුණු. ඒක තමයි මේ ශාසනයේ දිගට පවතින ලකුණු. ඒ නිසා යෝගාවචරයා මෙවුවා පිළිබඳව දැනගන්නේ බොහෝ විට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි තමන්ගේ පර්ශදීමයි. නැත්නම් තමන් ආශ්‍රය කරන පිරිසකින්මයි. ආනේ ටික දන්නේ නැතුව යාකෝ සංගහන්න ගියාට ඒකෙන් ලොකු සේවයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට ਸਰවඥාන්සේ පෙන්වන මේ එකම ආහාරය සාමාන්‍ය වශයෙන් පෙන්වන ආහාරය 11 ආකාරයට කඩලා ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒක තමයි මම හේතත් කිව්වේ බොහෝම ඉතින් අහගෙන ඉන්නකොට හරි වෙහෙස කරයි සමහර විට මේ වීරිය කියන එකේ තියෙන මේ බරපතල කම. එහෙම නමුත් ඒක නැතුව අපිට ඉදිරියට යන්න බැරි නිසා වෙන විදිහට කියනවා නම් බර කරත්තයක් හෝ වාහනයක් හෝ මඩ කෙරුණාට පස්සේ ඉතින් ඒක එළියට ගන්න එපාය කොහොමද? ඒ වගේ අපි ඉරිලා ඉන්නවා නම් ගොඩේ එන්න මේ වෙහෙස කර නමුත් මේ කරුණු කාරණාවට හිත යොදන්න. හිත යෙදුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ කොතනද මගේ එරිලා තියෙන්නේ මොකද්ද මම නැගිටලා හිටවන්න ඕන කියලා. ඉස්ලාම පෙන්වන්නේ අපාය ආදී අපාය භය ආදී පච්ච වේකනතා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර රෝග හතර පිළිබඳව නිතරම ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාට තේරෙනවා ඒ හතර තුල අපි හොයන සෑම සැපයක්ම සෑම නම්බුවක්ම සෑම සිලෝකයක්ම සෑම සත්කාරයක්ම සේරම තුච්චයි. සේරම නිහිනයි. මොකද ඒව මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් කෙලසිච්ච දේවල්. සංසාර රෝගය ඇතුලේ තියෙන දේවල්. අපි ඒ වගේ ගැලවීම පිණිස, ඊතර වීම පිණිස ප්‍රාර්ථනාවක් ඇති කරගත්තත් ඒක බොහෝම ශ්‍රේෂ්ඨයි. නමුත් මේ ප්‍රාර්ථනා ඇති කරන නික ආරම්භ ධාතුව ලේසි නෑ. ඒක මේ ගඟ දිගේ ඉහළට පීනන පරිේශනයක් අඟදී ඊළඟ කරන ප්‍රයත්නයක් තියෙනවා. අන්න එවැනි දෙයක් ඇති කරගන්න නැත්නම් මේ අපාය ආදී බය දැකලා තවත් මේ සංසාරේ තවත් කකා කකා යන්න දඟලන පිරිසක් එක්ක කටයුතු කරලා අපි නැවතත් මේ භාවනා අතහැරලා වැටෙන්න හදන්නේ එතෙන්දද? එතෙන්ද ගිහිල්ලා ඒ අත්ුත් එක හඬු කරලා තමයි මේ දිනන්න හදන්නේ. එහෙම නැත්නම් මරණය හොඳයි මේ කකුල් දෙකෙන් හිටගෙන. යුද බිමේ මරණේ හොඳයි. ඇරදිලා ගිහිල්ලා ජීවත් වෙනවට වැඩිය කියලා මේ යෝගාවචර ජීවිතයේම තියෙන වටිනාකම තේරුම් ගන්න අපි කබලේ දැන් ඉන්නේ කබලෙන් වටන ලිපට වැටෙන්නේ ලිප තමයි ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ඉතින් ඒකවත් හරියට සංසන්දනය කරගන්න බැරි මේ ලෝකයේත් එකද පෑයෙන්ද සීයෙන් හදන්න කියලා විතරෝම අපායදී මරණ දුක සීපත් කරගන්න ඕනේ ඉතින් ඒක තමයි අපි කියන්නේ සංවේග වස්තු තමයි මේ වීර්ය ඇති කරගන්න තියෙන හොඳම දේ ඉතින් යම් අයට තාම මේ ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් පිළිබඳව එච්චර සංවේග පහළ වෙලා නැත්නම් ඒ වගේ තවත් කකා කකා යන දේවල් රසයක් තියෙනවනේ. ඉතින් යත්තන් ඉතින් භාවනා නොකරට කරන්න දේවල් තියෙනවා. කල්පනා කරන්න දේවල් තියෙනවා. අපි භාවනා කර කර ඉන්නකොට අපි හේතුව නම් විවිධ ආකාර විතර්ක පහළ වෙනවා කියලා. අර කියාපු ආකාරය ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්‍යතා පරිසංයුක්ත විතක්ක ආදි වශයෙන් මම මේ ඥාතියින්ට උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අනුන්ට අනුකම්පා කරන්න ඕනේ. මම ලෙඩ නොවි ඉන්න කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ බැනුන්නා ඉන්න කටයුතු කරන්න ඕනේ. නොමැරි ඉන්න කටයුතු කරන්න ඕන ආදී මේ වගේ විශාල විතර්ක තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒව ආපු වෙලාවේදී අපි වට යට වෙලා මේ භාවනාව බහා තබලා නැගිටිනවයි කියලා කියන්නේ. අපි ආයතර හොද හොද මඩේ දාන ජාති දරා ව්‍යාධි මරණ සිප වැළඳ ගන්න එක තමයි. නිසා ජාති ජරා ව්‍යාධි මරණයෙන් යුක්ත වූ ඒ සියල්ල කෙරෙහි ඇති වෙන්න කාලා තියෙනවා නම් ඇති වෙන්න වද විඳලා තියෙනවා නම් අපි එක සැරයක් දෙසරයක් ආවත් තුන් හතර සැරේ කල්පනා කරන කොහෙද මේ යන්න හදාන්නේ භාවනා බිම තියලා වීර්ය බිම තියලා අරමුණ පැත්තකට දාලා කොහෙද මේ යන්න හදාන්නේ ආ මේ විදිහට නිතරම මේ අපාය ආදී අපාය භය ආදී පච්ච වේක්ෂණතාවයේ තියෙනවා නම් ඒ පුද්ගලයාට එක සැරයක් දෙසරයක් වටනවා තුන් හතර සැරේ වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ මායාගේ උගුල් ඒ නිසා නැවතත් කරකෝ කරකවා ටෙම්පරාදුවේ දමදම අර කොත්තු රොටි හදන්නේ හැමදාම තිතුරුන කෑලි ගහලා ගහලා ගහලා ඉස්සන තිබුණේ තෝසේ වැඩ ඉඳලා දැන් අලුත් එක තමයි කොත්තු රොටි. භාවනා යෝගාවචරත් කරන්නේ එපා වෙච්ච වැඩ සේරම තට්ටු කර කර ඉඳලා ඒකෙන් කොත්තු රොටියක් හදලා කන්න තමයි ওই භාවනාව නැගිටින්නේ. මුදුවර කල්පනා කරලා බලන්න එදිනෙදා ඉතුරු වෙච්ච කෑලි ටික තමයි භාවනාදී මතුවේ. ඕක තමයි තට්ටු කර කර ඉන්නේ කොත්තු රොටිය වගේ. ඕක හදලා කන්න තමයි පරියන්කෙන් නැගිටින්නේ. ඕක හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ ඔක්කොගෙම ඉතුරුලා තියෙන්නේ ජාති කරා ව්‍යාධියෙන් කෙලෙසිච්ච මොන හරි අහුකොන් ඒවා තමයි මේ හිතේ කරකැවෙන්නේ. එනවා ඒක ස්වභාවිකයි. මොකද කල්පනා කරලා බලන තරම් මේ සංසාරේ බය දැනගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මේ යෝගාවචරයට ටික වේලාවක් ඒ කල්පනා කරගෙන ඉන්නකොට හෝ තේරෙයි කොහෙද මේ යන්න හදා. මොනවද මම මේ මේක කරලා නැගිටින්න හදා. ඒකයි සරුවචනාංශේ මේ සතර සම්පජාඤ්ඤ ගැන කතා කරනකොට කියනවා භාවනාවෙන් නැගිටින්න අරමුණෙන් හිත යන්න දඟලනවා නම් තටමනවා නම් සම්පජාඤ්ඤ කල්පනා කරන්න. සාත්තක සම්පජාඤ්ඤය, ගෝචර සම්පජාඤ්ඤය ආදි වශයෙන් මම මේ එකේ නැගිටලා මොකක් කරන්නද මේ කලිකුලප්පුව තියෙන්නේ. ඒ කරන්න හදන දේ සතර ඉරියව්වට සාධාරණද? සතර සතිපට්ඨාන සාධාරණද? ඒ වගේම මට ඒ දේ සම්මෝහයෙන් තොරව කරන්න පුළුවන් වේද ආදි වශයෙන් කල්පනා කළොත් ලොකු සංසය සඳහන් කරනවා භාවනාවෙන් අපිට හොඳටම අමාරු. මොනවා හරි එකකින් හිත ඇවිස්සලා නැගිටපන් නැගිටපන් නැගිටපන් නැගිටපන් කියලා කියනවා. මුත් මේ தත්ති හොඳට දන්නවනේ යෝගාවචරය සම්පජඤ්ඤය විතර කල්පනා කරනවා මම මේ නැගිටලා මොනවද මේ කරන්න බලාපොරොත්තු ඒ කරන දේ මං වගේ යෝගාවචර ගැළපෙන සප්පාය දෙයක්. ඒක මට 100 බුද්ධියෙන් මේ වගේ ඒවත් කරන්න පුළුවන් වේද කියලා බැලුවොත් අර තව විනාඩියක් දෙකක් අරක ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේවා තමයි මේ විරිය සම්පොඥංගයේ මේ අපාය ආදී බය සීපත් කිරීමෙන් වඩා ගන්නවා කියන එකට පුංචි පුංචි නිදර්ශන. දෙවෙනි කාරණාව වශයෙන් සඳහන් කර තියෙන්නේ විරියාන්ත ලෝකික ලෝකෝත්තර විශේෂාදිගමන දර්ශනතාව. වීරියවන්තයන් විසින් ලෞකික ලෝකෝත්තර වශයෙන් ලබලා තියෙන ආනිසංස ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. විරියායත් විරියේ මාර්ගයෙන් මේ ලෝකේ හැම නිෂ්පාදනයක්ම හැම දිනුවක් ලබා දෙන වීරිය. කුසීචාර බුබ්බඩේන මොනක් කරන්න බෑ. ඒ නිසා ලෝක ලෞකික ලෝකෝත්තර මොන දෙයක් කරන්නත් අපි ඒකට සාපේක්ෂ ප්‍රමාණයක් වැය කරන්න ඕනේ, වීර්ය කරන්න ඕනේ. ආන් ඊගෙන කල්පනා කරලා බැලුවොත් මෙතෙන්ට එන භාවනා යෝගාවචර தත්ත්වයේ තියෙන සෑම කෙනෙක්ම මේ වෙනකොට ලෝකයේ හොඳ නමක් දිනාගෙන සාමාන්‍ය සාධාරණ ජීවිතයක් ගත කරන යමක්මක් කරගන්න පුළුවන් ඇත්තෝ. ඇත්තෝ කල්පනා කරනවා අපි එතෙන්ට ආවේ අම්මා අප්පාගේ ආශිර්වාදයකින්වත් දෙයියෝ අපිට සලකලාවත් මුණ බල්ලවත් නෙවෙයි අපි අපි විසින් උත්සාහ කරලා. ඒකට මෙච්චර උත්සාහ කරපු නිසා මෙතෙන්ට ආවා. උත්සාහ නොකර හිටියනම් අපි ඒ ටිකවත් හම් වෙන්නේ නැහැ. ඒ වාගෙම තමයි මේ වීරිය මේ ආකාරයෙන්ම මේ ලෞකෝත්තර වැඩේටත් අවශ්‍යයි. මුන්නම හේතුවක් නිසා අපි ඒක බහා තබුවොත් කාටවත් උත්තර බඳින දෙයක් නැහැ. Tamanටම තමයි ඒකේ ආදීනව විඳින්න වෙන්නේ. ඒ නිසා ලෞකික ලෝකෝත්තර වශයෙන් අපි යම් කිසි ළඟාවීමක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කරලා තියෙන එකට සාධාරණ ප්‍රධාන හේතුව වීරියමයි. මාන්නේ ඒක කල්පනා කරලා බලනකොට අපිට තියෙනවා දැන් වැටි පැටි හරි කමන්නේ කරන උත්සාහය යම් දවසක ලෝකෝත්තර ඵල. නිර්ාමිෂ ඵල. අවේදිත සුඛ ලබා දීමට හේතු වෙනවා නම් අපි කවදා හෝ මේක කළ යුතු නම් මේ වාගේ අවස්ථාවල් බාධා වුණා දුර්වල වුණත් නොලැබී ගිහිල්ලා නැති නිසා අපි දිගට කරන්න ඕනේ කියලා ඒ විරියායත් ලෞකික ලෝකෝත්තර විශේෂාදිගමන විශේෂාදිගම ගමනානිසංස දස්සිතා කියන විදිහට හැකි සංඥාවෙන් මේ වීර්ය කරපයත්ත තමයි මේ ලෝකේ ඉතිහාසය හදලා තියෙන්නේ. කම්මැලියෝ කවදාකවත් ඉතිහාසගත වෙලා නැහැ. වීර්යවන්තයමයි. ඒ කල්පනා කරලා Taman යම් තාක් මේ තාකල් සාසකත්වය ලැබලා තියෙන ලෞකික ලෝකෝත්තර වශයෙන් ඒකට වෙච්ච මේ වීර්යයේ උරදී ලයදී කටයුතු කරපු ගතිය විතර කල්පනා කළොත් ඉදිරිය බලන්න පුළුවන්. හැකි සංඥාවක් ඇති කරන්න පුළුවන්. ඒකත් දක්වනවා අර වීරිය ඇති කිරීමට ආහාරයක් වශයෙන් වැටෙන වෙලාවේ වැටෙන්න දෙන්නේ නැතුව හිත නගා හිතවන්ට තමන්ගෙම හැකියාවන් තමන් ගන්න. ඒ වගේම ගමන වීති පච්ච වේක්කනතා කියලා සඳහන් කරලා තිනවා අපි යම් ආකාරයකට ඉස්සරහින් තියාගන්න නම් බුදුහාමුදුරෝ රසීබුදු රහතන් මුතුරජාන් වහන්සේලා මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ සෑම කෙනෙක්ම ගමන් කළ මාර්ගය තමයි අපි මේ යන්නේ. ඒ සෑම කෙනෙක්ම මේ අපි විඳපු දුක් ඒ ආකාරයෙන්ම විඳලා තියෙනවා. කාටවත් ඒවා නොවිඳ මේ මහත්ඵල මානිසන්ත ලැබලා නැහැ. ඒ නිසා අපි මේ ගමන් කරන වීතියේ කම්මැලියන්ට තැනක් නැහැ. ජජනාචේ දේශනා කරන කරනවා නම් කරන්න කියලා විරිය ආරම්භ කතාවක්. ඉරච්ඡාන කතා කර කර ඉන්න එපා. විරිය ආරම්භ කතාව කියලා කියන්නේ වැටෙන කෙනෙක් තවත් නැගිට වීම සඳහා කතා කරනවා මිස වැටෙන කෙනා වට්ටන්ට ඇදහිලන්න කතා කරන්න එපා. මේක නිසා මම එදත් මතක් කරේ ඕනම භාවනා මධ්‍යස්ථානික වැඩියෙන්ම කතා කරන්නේ බුබ්බඩයක්. වැඩියෙන්ම කතා කරන්නේ කම්මැලියක්. වැඩියෙන්ම කතා කරන්නේ පච වෙච්ච මිනිහා. අපිත් යනවා නම් එයා ගාවට උපදේශ අහන්න අර හොරාගේ අම්මෙන් පේනවා වගේ බොහෝ කාලෙකින් භාවනා මධ්‍යස්ථානෙන් දුරවන් වෙන්න ඉපුවා. ඒක නිසා Taman තේරුම් අරගන්න ඕනේ වැඩියෙන් ආශ්‍රයට එන්නේ කකුලක් උස්සගෙන ඉන්නේ ওই කම්මැලියෝ තමයි. බුබ්බඩියෝ තමයි. ඒගොල්ලන්ට අපි තැන දෙන්නේ. එහෙම නැත්නම් අපි ඒ ඇත්තන්ගේ තියෙන මේ එලඹිච්ච පෙලඹිච්ච ගතිය මගහරවාගෙන මේ මධ්‍යස්ථානයේ ඉන්න හොඳම වැඩවත් උත්තම පුරුෂයාගේ අසුර අපි බලාපොරොත්තු වෙනවාද කියන්න නම් මේ අපි වීර්ය මදි වෙච්ච ගමන් හොරාගෑම්මෙන් පේන හඳ යන්නේ නැතුව කල්පනා කරන්න ඕනේ අපි මේ ඉන්නේ වටිනා උත්තරමෙන් වහන්සලා ගමන් කරපු පාරක. අපි ඒකෙත් මේ පටන් ගන්න තිබ්බා නෙමෙයි අපි යම් ප්‍රමාණයකට අවිල්ල තියෙනවා. ඒ නිසා අපි ආපහු හැරිලා ගියොත් ගැළපෙන්නේ ඉතින් යන තනකොළ කෑම ගැළපෙන්නේ නැහැ. ඒ වගේ ඉදිරිය බලන්න පච්ච වේකනතාවය හැම වෙලාවෙම තියෙන උන ගමන වීටි පච්ච වේකනතාවේ වෙන විදියකට මම කියන්නේ අපේම අපි මෙතෙක් ඇවිල්ලා තියෙන ගමන දිහා අපිම නම්බුවක් ඇති කර ගන්නවා. අදාකවත් මේ කාම ලෝකේ අපිට නම්බු කරන්න කැමති නැහැ. නම්බු ගිරුවොත් එක්ක බයට එක්ක වැරදිලා. ඔය කරන නම්බු නාම සේරම බොරු. කවදාකවත් දන්න කෙනෙක් උත්තම කෙනෙක් නම්බු කර කර ඉන්නේ නැහැ. ඒකත් මේ විරි ආරම්භ කතාව තමයි කරන්නේ. ඒ නිසා මේ සර්වඥාන්සේ වගේ යත්තන්ට ඒ නම් වලින් ඇති වැඩක් නැහැ. අජේ බුදුමහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට මොනම නම්බෝකින්වත් වැඩක් නැහැ. මොකද ඒක ඒකාන්තයෙන්ම මේ මූනිච්චාවක් තේරුමක් නැති වැඩක්. අවශ්‍ය කරලා තියෙන විරි ආරම්භකත. ඒ නිසා මේ ගමන් කරන්නේ වටිනා ආර්ය උත්තමයන් වහන්සේලා බුදුපසේ පුතුම හරතන් වහන්සේලා ගමන් කරපු ගමන වීතිය. අන්නේ ගමන වීතිය ඉන්න මට ප්‍රතිපර බාහනක හරි නෑ. පසු බාහනක හොඳ නෑ. චරුචරු ගෑම් හරියන්නේ මේ නෑ බෑකම් ඕනේ නෑ. නිතරම ඉදිරිය බලන ගතිය තියෙනවා. ඒකත් Taman නිතරම සීපත් කරනවනම් ඇත්තටම චරුචරු ගන්න වෙනවා. අමාරුකම් මතු වෙනවා. සරයක් දෙසරයක් හිත වැටෙනවා. කරනාට පස්සේ මේ වගේ කරුණු කාරණා නිතරම මතක් කරනවා ඉතනවා මම මෙතෙක් කල් ආවෙත් මගේම තනි ශක්තියෙන් නිසා මම ඉදිරියට යන්න ඕනෑ කියලා අපි මේ මේ සිංහ પરම්පරාව බලු પરම්පරාව නෙවෙයි කියලා උතුවට කල්පනා වෙන්න පටන් ගන්නවා. ඒක අන්තිමට ඇත්තටම මේ තමන්ටම තමන් ආලෝකයක් තමන්ටම තමන් පහනක් තමන්ටම තමන් ජීවිනක් පාටපත් කරගැනීමේ මූලික වැඩපිළිවෙල. ওই ලෝකේ තියෙන අනිකුත් සෑම දෙයකින්ම කරන්න හදන්නේ ඒක සඳහා බාහිරේ කවුරු හරි ඉස්සරහින් තියාගන්න. මම නොකියනවා නම් හොඳයි නමුත් කියන්නේ සර බලධාරී දෙවියන් වහන්සේ තමයි යෝකට හැම එකටම ගන්න දෙය. උන්වහන්සේ අතේ වැඩේ තියෙන කිව්වට පස්සේ අපි පචයි. අපේ ශක්තියෙන් කවදාකවත් පිපෙන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නවනම් ඇත්තටම හොඳයි මම හිතන්නේ මම වගේ මිනිස්සුන්ට කවදාවත් තරහ වෙන එකක් නෑ මේම කිව්වයි කියලා. මේ උන්වහන්සේලාගේ නෑ එහෙම අදහසක් මේ උන්වහන්සේලා පෙනී සිටු නිසා මිනිස්සු නරුමෙව බාටපත් කරන මිනිස්සු තව කෙනෙක් මත යැපෙන පුත්‍රෙක් බාටපත් කරන්න මං හිතන්නේ ලෝකෙට පාරවණයි කියලා. නිසා අපි කල්පනා කරන තියෙන්නේ මගේ ਸਰව බලධාරී දිව්‍යන් ආශි මමමයි. කාටවත් බෑ මට උදව් කරන්න මම්මයි කරන්න දෙන්නේ. අනිත්‍යත්වය ඉතින් අපිට පේන්ටි ඉස්සරහින් ගමන් කරනවා, පස්සෙන් ගමන් කරනවා, පෙරහැරේ යනවා මිස මට වෙන කායිමත් උදව්වක් නෑ. උදව්වක් බලාපොරොත්තු වෙන්නත් බෑ. සර්වඥාන්සෙත් කිව්වා නම් මට බෑ උඹලට උදව් වෙන්න කියලා. ඉතින් අපිට වෙන කාගේ සරණද? Tamange සරණ පමණයි. ඒ නිසා අපි ඉන්නේ වටිනා පාරක. අපි ඉන්නේ වටිනා වීදියේක. එන්නේ එකේ ගමන ගමන වීති පච්ච වේකනතාව කියලා ආචාර්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. මේවා ආචාර්ය මත තමයි. නමුත් ඒක මේ හරි හැටියට දාගත්තොත් හොඳ ගැම්මක්, හොඳ ශක්තියක්, හොඳ පන්නරයක් එනවා. ඒක මේ ඩුප්ලිකේට් සෙකන්ඩ් හෑන්ඩ් නෙවෙයි. ඔරිජිනල් එකමයි. මොකද Taman ඇති කරගත්ත එක. ආන්න ඒක දිගින් දිගට දිගින් දිගට ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නකොට කවදාකවත් අපි කායිමත් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපි අනුන්ට නිකන් බොරුවට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. Taman තේරුම් අරගන්න ඕනේ Taman අතේ එල්ලුවොත් Tamange කට හොල්ලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ වටිනා වීටියක බව නිතර සිහිපත් කරනවට සඳහන් කරන්නේ ගමන වීටි පච්ච වේකනතා. ඒ වගේම දායකානම් මහප්පල කරණේන පින්නපාත පච්චය පච්චය පච්චායනතා කියලා තියෙනවා. අපි මේ කන බොන දේවල් වලට නම්බු වෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් නම් අපි ජීවපදේ තන්නේ කරම කායින් හරි යැපෙනවනේ. අපිට කියලා තියෙන්නේ පරපටිපද්දාමේ ජීවිකාති අබින්නම් පච්ච වේකිතප්පා. අපේ මුළු ජීවිතේ අනුන් හා බැඳිච්ච එකක් බව නිට්ටරෝම සිහිපත් කරන්නේ. මේ ඇඳගෙන ඉන්න සිවුර, විලිවහ ගන්න සිවුර කවුරු හරි පූජා කරපු එකක්. උන්දලා මේ ලේනෑකමටවත්, බයටවත්, ආදම්බ ආදායම්පත් දෙන්නේ දාතෙන්නවත්, පුරාජේරටත් පූජා කරා නෙවෙයි. අනේ මේව ඇඳගෙන මේ ස්වාමීන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා පුරත්වා කියලා තමයි පූජා කළේ. ඉතින් ඕක ඇඳගෙන අපි වෙන විලිලැජ්ජ නැති වැඩක් කරුවොත් කවදාකවත් මේ පූජා කරපු අයට මහත්ඵල මානිසංස වෙන්නේ නැහැ. ඒ වගේම පින්ඳ පාත හැන්දක් බෙදෙනවා. අපිට ආරාමයක් සීනාසනයක් හදලා දෙනවා. බෙහෙතක් කිරිකක් පිටකර පූජා කරනවා. ආනි පූජා කරන ඇත්තන්ගේ අර්ථය මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි මේක ඇඳගෙන මේ යුද්ධ පෙළපොළ පෙරමුණකට ගිය සෙබලෙක් වගේ සටනේ ජය ගන්න. ඔය මේ අශෝක අධිරාජන් වහන්සේගේ සහෝදරයෙක් ඉඳලා තියෙනවා තිස්ස කියලා. ඒ අශෝක අධිරාජන් වහන්සේගේ කාලේ මේ ශාසනයේ ලොකු පුනර්ජීවනයක් ඇති කරගත්ත පස්සේ යත්ත පැවිදි වෙලා තියෙනවා පැවිදි වෙලා ගාතාවක් කියලා දෙනවා අහම් බන්දාමි සන්නාහං පවිසිස්සාමි කාණනං අපපජ්ජිත්වා අපපත්තිත්වා නිබ්බාණං න පවිසිස්සාමි කාණනං කියලා මම මේ සන්නාහේ බැඳ ගන්නවා මම රිංගනවා කැලේට මේ නිවන ලැබලා මිස මම නැවතෙන්නේ නැහැ එළියට මේ සන්නාහය කියලා අදහස් කරන්නේ සූරා මේ සන්නාය බැන්දි කාටවත් යටත් වෙන්නවත් මගදී අතාරින්නවත් නෙවෙයි. යනවා දිගටම යුද පෙරමුණට යනවා වාගේ අපි මේ කන කෑමට අපි මේ ඉන්න සේනාසන වලට අපි මේ අඳින ඇඳුම් වලට සෑම දෙයකටම අපි හිතන්න ඕනේ මේවා අපිට මේ භාවනා භාවනා කරන නිසා අනිකත්ව පූජා කරපු දේවල් ඒ පාවිච්චි කරපැත්තට මහාන්ඵල මහානිසංස වෙන්න නම් අපි බණ භාවනා කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත තමයි මම ඊයේ මතක් කරේ. ඒව සමානමයිත් එක ඇත්තටම මීටිකල එනකොට මම ගිහි වෙනකොට නවසීලංශ ජාතික මහත්තයෙක් ආවා. මේ මහත්තයා මයිත් එක්ක ඉඳලා නිසනවනේ ගොඩක් කල් හිටියා. මේ මහත්තයා සුමාන දෙකකට ඇවිල්ලා වාඩි වුණා. මේ භාවනා කරන්න ආවා. මම ඉතින් දිගටම නතර වෙන අදහසින් තමයි ආවේ. ඇවිල්ලා දවසක් විතර යනකොට ඒ දවස්වල අපිට පින්න පාත යන්න නැහැ ගිහියෝ. බාස්කට් දෙකක් එවන උඩට. උදේට මේ ෂෑරලා තියෙනවා දවල්ට බාස්කට් එක. ඊට පස්සේ මේ බාස්කට් එකේ තියෙනවා තුන් දිනකට විතර කෑම. ඕනේ තරම් ඉතින් ඒකෙන් කෑමෙන් අලයාටුවක් මොකක්වත් නැහැ. පහුවේ දවසේ කොට මේ මාන්තරේ මට දිනක් මේක බාස්කට් තියපු වෙලාවකුත් තියෙනවා. ඉතින් මම දවසක් ගිහිල්ලා වෙලා මම ඇහුවා දැන් නිල්ලඹදීත් අපිට එච්චරම සුදු සුදුසු ආහාර හම් වෙන්නේ තියෙන විදිහට යපුනේ දැන් මේ ආහාර කොහොමද ඔබට යැපෙනවද ගැලපෙනවද කියලා. ඒක තමයි මම මේ කල්පනා කරගෙන ඉන්නේ. මම මොකද කියලා. මම මෙව කාලා මෙවට කවදා ණය ගෙවන්නද කියලා. මෙච්චරම මේ මිනිස්සු මට මේ විදිහට පූජා කරනකොට මම දැන් දවස් 3යි මම පුදුමාකාර මේක අදාහ ගන්න බැරි තත්ත්වයක් තියෙන කියලා. ඒක බටහිර රැත්තන්ට නිතරම සිද්ධ වෙන දෙයක්. මොකද ඒ ඇත්තෝ කවදාකවත් ඔය නිකන් දෙන දේවල් පිළිබඳව අදහසකුත් නැ නිකන් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නද? මම දැන් ගිහිල්ලා මාසයක්වත් අඩු ගානේ සායිබබා සෙන්ටර් එකේ ශ්‍රම දාන කරනවා කියනවා. කෑවට දරන්නේ නැහැ. තමන් බණ භාවනා කරන්නේ නැත්නම් කවදාකවත් දරන්නේ නැහැ. ඒක මේ මේ මේක මේ නරකක්වත් මේ කෙලේශයක්වත් නෙවෙයි. ඒක කෙරෙන්නේ නැහැ කරන්න බෑ. එතන එතන ගෙවන්න ඕනේ. එතන එතන ගෙවන්නේ මොකෙයි? අපි ගෙවන්නේ අපේ සීලේ. අපි ගෙවන්නේ අපේ සමාධිය, අපේ ප්‍රඥාව. ඉතින් සීල සමාධි ප්‍රඥා නිකන් හම්බ වෙනවද? භාවනා කරන්නේ. හිත යොදන්නේ නැති. ඒ හිත යොදන යොදන චිත්තක්ෂණය පාස අර දීපු දායකයන්ට මහත්ඵල මහානි සංසීද වෙනවා. ඉතින් ඒක නිසා අපිට වෙන ගෙවන්න ක්‍රමයක් නැහැ. අනිත් එක ඒත් අපි වෙන මොනක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නිසා ඒක ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. මේ ආරණ්‍යයකට එනකොට නැත්නම් භාවනා මධ්‍යස්ථානට යනකොට මේ මුදල් අතාරිනවයි කියලා කියන්නේ උන් ඕකට තමයි. අතහැරපු වෙලාවෙ ඉඳලා අපි හංගන්නේ. කවුරු හරි දෙදම් බතකින් තමයි, කොයි හරි තැම්බෙන බතකින් තමයි යැපෙන්නේ. ඊට පස්සේ ඒවා කාලා. ඊට පස්සේ ඒවා මේ කාම භෝගයේ පිණිසක්වත් වෙන කවුරු හරි යටපත් කරන්න, ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඇති කරන්න නෙවෙයි. ඒවා නැති කරන්න කටයුතු කරනකොට පුදුමාකාර ගාණු දිනුවක් එතන මෙතන සිද්ධ වෙන්න පටන් ගන්නවා. භාවනාවෙන් වීර්යයෙන් ඒවා ගෙවනකොට <clears throat> හිතන්නේ බා මේ මිනිස්සු විතරයි සැනසෙන්නේ කියලා උඩ ඉඳලා බලහින දෙවියෝ සැරහෙනවා. බ්‍රහ්මියෝ සැරහෙනවා. අනේ මනුස්ස ලෝකේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. එක එක් පැත්තකටලා තම තමන්ගේ වීර්ය කිරන වෙලාවේදී තව කෙනෙක් ඇවිල්ලා ඌට කන්න බොන්න දෙනවා. ඒක ආශ්චර්ය දේවන්නේ ලෝකේ. ඒ තරම් හොරකම් කරන ලෝකෙක මේවා හිද්ද වෙනවා. ඒ තරම්ම සතුන් මරණ කාමීත්‍යාචාර කරන ලෝකෙක නන්නා දුන්න කෙනෙකුට බත් දීලා වඳිනවනේ අනේ මේක කාලා ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කිය මේක බුදුහාමුදුරන්ගේ ආශීර් ආශ්චර්යයක් මිස වෙන්න පුළුවන් දෙයක්ද ලෝකේ ඥානරාම ස්වාමීන් වහන්සේනකොට කියනවා අනේ අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන පුදුම හිඟන කමක් කියලා දීලා වඳින හිඟන කමක් තියෙනවා අනික් සංකන්නන්ට දීලා ඵලයන් ඵලයන් කියලා මේක දීලා වඳින හිඟනකමක් අපිට හම්බෙලා තියෙන්නේ. පිටු සිඟා වඩින එක තමයි කරන්නේ. හැබැයි ධක්විත රජ කෙනෙකුට වැඩිය සලකන ගතියක් අපිට තියෙනවා. ගෙදරකට ගොඩ වුණොත් ගෙදරේ මිනිස්සු බිම වාඩි අපිට ස්වාමීන් වහන්සේ කියලා කියන මොකටද මේ? ත්‍ට්ටේටයි හිවුරටයි නෙවෙයි. ඒ දෙකක් තියෙනවා. ඒවල සංකේත විතර. නමුත් උන්වහන්සේලා මේ දේගොල්ල බණ භාවනා කරනවාද කියන නම නෙමෙයි. ඒක ගිහියන්ටත් ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා ඇත්තටම මගේ ජීවිතේදී මේ විදිහට තම තමන්ගේ බණ භාවනා කරන ගිහියත්ෝ කිසිසේත්ම ඕන විදිහක ගඳෙන්වත් රසෙන්වත් පාටෙන්වත් හොයන්න බෑ. නමුත් ඊයත් තැනකට ගියාට පස්සේ ඉබේම තිරිසනුම් පවා. ඊයත්න් කෙරේ සලකන සැලකිල්ල දිහා බලනකොට හිතනවා මොන බාධාවෙන්ද මේ පණිවිඩය යන්නේ කියලා. ඊයත් නිතරම සතියෙන් ඉන්න එක විතරයි කරන්නේ. ඒක තමයි මේ ප්‍රධානම දේ. ඒකට සලා නිතරම වීර්ය කරනවා. නමුත් නන්නාඳුන කෙනෙක් ගාවට ගියත් මුස්ලිම් මිනිහෙක් ළඟට ගියත් කතෝලික මිනිහෙක් ළඟට ගියත් පිටිසෙනෙක් ළඟට ගියත් අමුතු වාතාවරණය කිබීම කොට නැගෙනවා. ඒක මේ භාෂාවකින් හෝ විධානයකින් හෝ රාජානකින් කරන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වීර්ය කරනකොට ඒ වගේ අපි නොදන්න විවිධාකාර භාෂාවල් වලින් විවිධාකාර මනුස්ස තල, බ්‍රහ්ම තල, දේව තල වලට මේ පණිවිඩය යනවා. ඒ නිසා අපි අපි හිතපු තාලෙට තරම් සුඛෝපභෝගී යාන වාහන නොලැබෙන්න පුළුවන් හිතුව පැතු ආහාර නොලැබෙන්න පුළුවන් ඒ ආභරණ ආයිත්තම් කට්ටල නොලැබෙන්න පුළුවන් සැප යාන වාහන ගෙවල් දොරවල් නේද කුතු කොට නැති වෙන්න පුළුවන් නමුත් මේ ගත කරන චිත්තක්ෂණයක මේ වීර්ය වඩන චිත්තක්ෂණයක තියෙන මේ දාය දාන දෙන නැත්තන් ලැබෙන ආනිසංස දිහා බලනකොට අපදුමාකාර ආශ්චර්යයක් මෙතන සිද්ධ වෙනවා ඉතින් ඒවා අපි නිතරම කල්පනා කරනවා මේවා කල්පනා වෙන්නේ නැහැ සතිය හෝ මෛත්‍රිය දෙක නැත්තම් සතිය මෛත්‍රියෙන් තොර හිත කලු කලක් වාගේ. හරිය ගොරෝසුයි. දුන්න දේ මදි කියන. දුන්න දේ ඇද බලනවා. දුන්න දේ අඩුපාඩුකම් කියන එක තමයි මෛත්‍රිය සතියක් නැති හිත. අනික් මේ මෛත්‍රියෙන් හෝ සතියෙන් මෙලෙක් වෙච්ච හිතට මුළු ලෝකෙම පේන්නේ මම මේ භාවනා කරනවට මට උදව් කරන්න තියෙන ලෝකයක් කියලා. නම් මේ බණ භාවනා කරනවට මට උදව් කරන ලෝකයක් කියලා තමයි පේන්න පටන් ගන්නේ. විශේෂයෙන් මම දන්නේ ඔය නිසන් වනේ ඇතුලේ ඉන්නකොට මේ වගේ තැනක ඉන්නකොට පේන්නේ නම් හැම වෙලාවෙදීම පුදුමාකාර මේ සත්පුරුෂයන්ගේ ඒ සඳහා ඇති මේ නැමියාව ඒ සඳහා තියෙන මේ ශිවපස පූජාව දිහා බලනකොට ආශ්චර්යවත් වැඩක් වෙනවා නේද රාද රට ඉතාමත්ම දුෂ්කරයි කෑමකට බීමකට ඇඳුමකට පැළඳුමකට පුදුමාකාර මිලක් වේදමක් තියෙන නමුත් බලන්න කිසිම අඩුපාඩුවක් පේන්න තියනවාද කියලා මේ මූලික අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ විදිහට හම්බ වෙන්නේ ඒ බුදුහාමුදුර ඇති කරපු අනසකනම. බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානෙ අපි ඒ පාරේ යනවා. අපි මේ වැඩ කරනකොට අපි හිතන්න ඕනේ ඒ බුදුන් පූජා කරුවා වගේ ධර්මයට පූජා කරුවා වගේ සංඝයාට පූජා කරුවා වගේ යත්තන මහත්ඵල මානසංශ වෙන්න අපි මේ ಗುಣ වඩන්න ඕන. ඒ ಗುಣ වැඩෙන්නේ නැහැ මේ වීර්ය ශක්තිය නැතු නිසා අපි මේ දායජ්ජ මහත්ඵල කරණේන පින්නපාතා පචායනා කියලා හරි ලස්සනයි මේ වචන යොදන හැටි. මුත් ඒක ගැඹුරට බහලා බලනකොට තමයි තේරෙන්නේ පොඩි නෑ වැඩේ. අහබරපතල වැඩකට අපි මේ කරදී උරදී කටයුතු කරන්නේ කියලා හිතනකොට අනේ හිත මීට වැඩි විදිය කරන්න ඕනේ කියලා අර කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ වගේම තියෙනවා සත්තු මහාන්ත පච්ච වේක්කන. අපි මේ අනුගමනය කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙසේ එසේ කෙනෙක්. බුදුහාමුදුරු. උන්වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට කිලෝරක් කරන්න බෑ. මම දන්නේ ඒ ඔය පණ්ඩිත ස්වාමීන් වහන්සේ සමහර වෙලාවල් වලට එච්චර මෙලවන්නේ නැහැ මේ බුදුගුණ භාවනාවට. නමුත් සමහර වෙලාවට පැය භාගේ හැමාරේ විස්තර කරනවා මේ ਸਰවඥාන්සිකේ තියෙන විශේෂ ලක්ෂණ. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නැති තියෙන විශේෂතා. උනාසේවත් ගන්න ඇත්තටම මම දන්නවා පොත්පත් වලින් තමයි ਸਰවඥාන්සිකේ තියෙන හේතු සම්පදා, ඵල සම්පදා, සත්තුපකාර සම්පදා කියලා කරුණු තුනක් මතු කර ගන්නවා. සමහර වෙලාවලට ධර්මදේශනවලදී ඒක පුදුම ඕජාසහිතයි. උන්වහන්සේ සඳහන් කරනවා අපේ සරුවච්චන් වහන්සේ හැම පූජාවක් ලබනද ධර්මයක් අවබෝධ කරගන්න ඕනම දෙයකට අවශ්‍ය කරන මූලික හේතු වලින් සම්පූර්ණයි. ඒක කියන හේතු සම්පත්තියකින් උන්වහන්සේ පිළිලා. ඒක තමයි උන්වහන්සේ පාරමිතා පුරනොයි කියලා. මේ පාරමිතා පුරන කාලේ කිසිසේත්ම නිවන් දකින්නම නෑමයි කියලා හිතාගෙන මම මෙයාට නිවන් දකින්නෙම නෑ කියන අදහස ඇතුව නිවන් දැක්කටත් වැඩිය කෙනෙක් කරන විදිහට පුදුමාකාර මේ සත්ව කරුණාව හැකියාවල් දිනු කිරීම කැප කිරීම ඉවසීම අනන්ත ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ මහා කපිජාතකයේදී විශාල වඳුරෙක් විශාල වඳුරෙක් බොහොම මේ බෝධිසත්ව ගුණ බල සහිතයි වඳුරු ජාතකය. ඒක උඩ දැකලා තියෙනවා කැලේ ඇවිදින මිනිස්සෙක් මහවලක වැටලයි. ඉතින් ගිහිල්ලා මේ මනුස්සයා දිහා බලනකොට ඉතින් තේරලා කියලා තියෙනවා. එහෙනම් මම බහින්නම් වලට. ඊට පස්සේ ඔබ මගේ කරපිට්ටු කොට වෙලා දනිපනි ගාලා කොට වෙනවා. කියලා කටයුත්ත කරා. කෙරුවට මොකද අර මනුස්සයා කර උඩ නැගලා දඟලනකොට හරි වෙහෙසයි. වෙහෙසට තමන් කොට තේනකොට කලන්තයි. ඊට පස්සේ අර මනුස්සයා ළඟ ඒ වැටිලා ක්ලාන්තෙට ඉන්න වෙලාවේදී අර සත්පුරුෂයා කල්පනා කරාලු දැන් මෙතෙල්ලා ගමට යන්න ගියාම ගොඩාක් දුරයි. යඩේමක් කරගන්නත් වෙලාවක් නෑ මීයා කමරාගෙන කෑවොත් හොඳයි කියලා ගලක් අරගෙන තල්ලා තිනවා බෙල් ඔලුවට. අර ක්ලාන්ත වෙලා ඉන්න බෝසතාන් වහන්සේට වඳුරට කපි මේ වඳුරට කල්පනා වුණා මොකක් හරි බරපතල වැරද්දක් වුණා කියන උළුවරල් බලනකොට මේ මනුස්සයා මරන්න දැන් ගලකින් ගහලා පාරට නැගලා පැන්න ගහක් උඩට යාලා බලනකොට ඔළුව දිගේ ලේ වැක්කෙනවා. ඒ උනට ඉච්චර මැරිලා නෑ නමුත් 100 තියෙනවා. ඊට පස්සේ කල්පනා කරලු මියා සත්පුරුෂයා දැන් මෙතන ඉඳගෙන ගම දිහා දන්නෙත් නැහැ යන්න දන්නෙත් නැහැ. ඒ නිසා මේ මිනිස්සයා දැන් මෙතන නොකනොබි මැරෙනවා. ඒකවල මිනිස්සු උඹ අසත්පුරුෂයි කරපු වැඩේ හරිනේ. ඒකට මම මේ පාර පෙන්නන ගමට යන්න මගේ ඔළුවෙන් වැටෙන ලේ පාර දිගේ වරෙන් කියලා ගහින් උඩින් උඩින් ගියාලු ළඟම තියෙන ගමට. මේව කෙරුවේ හොඳටම දන්නවා ඒක අපි જાතේ කවදාකවත් නිවන් දකින්නේ නැහැ. ඒක බෝසත් ගතියනේ. ඒ තියෙද්දි මේව කරනවා නම් අපිට මේ එන දුක් කරදර දිහා බලනවා මේ නිවන් දකිමි කියන අදහසත් ඇතුව සමාපිලට අපි වැඩ කරා. ඒතර මේට වඩා කොච්චර කැප වෙන්න ඕනද අප වෙන්න ඕනද කියලා බලනකොට ඒක කියවන්න කියවන්න කියවන්න අපි මේ වැරදිලා වෙන්න පුළුවන් නොදැන වෙන්න පුළුවන් දරුවත් යනසික ප්‍රමාණ කරන්න අපිට ශක්තිය නැති වෙන්න පුළුවන්. නමුත් මේ ඉස්සරහින් තියාන ඉන්නේ කවුද කියන එක තේරුම් අරගන්න. උන්වහන්සේ හේතු සම්පatti සම්පාදනය කරනකොට මනුස්ස හිතකට හිතා ගන්න බැරි විදිහේ කිසිම අඩුපාඩුවක් නැති වෙන එක විතරයි උන්වහන්සේ කල්පනා කරේ මම සාස්ෘත්වේ ලබන්නට අරිහත්වේ ලබන්නට මාර්ගඵල ලබන්නට අහවලදී අඩුයි කියන්න වෙන්න බෑ. ඒ කරන සෑම තැනකදීම දන්නා මම මේ ආත්ම නිවන් දකින්නේ නැහැ කියලා. මේක මනුස්ස හිතකට හිතන්න බෑ. ඔය ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන එකක් තමයි එහෙව් කරලා ඒ බෝධි සම්භාර පුරණ කාලේ උන්වහන්සේගේ බෝධි සම්භාර පිරෙනකොට මෙන්න විදිහට කියනවා නම් ඔය නියත විවරණ ලබන්නට මේ දීපංගර සරුවච්චන් වහන්සේ පාදමූලයට වැටෙන අවස්ථාව එනකොට උන්වහන්සේ ළඟ මේ හේතු සම්පatti කොච්චර පිරීලා තියෙනවද කිව්වොත් එහෙම. තිරිසන් අවෙත් තිබුණා, මනුස්ස භවෙත් තිබුණා, ඒක රජ වෙලත් හිටියා, හිඟන තත්ත්වෙත් හිටියා හැම ජීවන රටාවක්ම ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය කොච්චරද කියලා කියනවනම් මහ පොළොවට අත තියලා අදිෂ්ඨාන කෙරුවොත් මහ පොළොව කම්පා කරන්න පුළුවන් තරම් ශක්තියක් බෝධිසත්ව කාලේ තිබිලා තියෙනවා. මේ ඝනකඩ මහ පොළොව සහලවනවා. අත තිබ්බොත් අදිෂ්ඨාන කෙරුවොත්. ඒ ධර්මතම හේතු සම්පatti සම්පාදනය කරා. ඒ වුණාට මේ හේතු ඔක්කොම කරුණාව පැත්තෙන් සම්පූර්ණ හේතු සම්පාදනය ඉවරයි. ඒ සරුවඥන් පාමුලදී අදිෂ්ඨාන මේ නියත විවරණ ලබනකොට. නමුත් උන්වහන්සේ දන්නවා මහා ප්‍රඥාව ලැබුණේ නැහැ. මේ සඳහා දැන් ආයේ වැඩ පිළිලක් ලබන්න ඕනේ මන්දිවන් ලබන්න ඕනේ බව දන්නවා. ඒකට හේතු තියෙනවා. නමුත් ඒක සාක්ෂාත් කරලා නැහැ. ඒ සාක්ෂාත් කරන්න උන්වහන්සේට සිද්ධ වෙනවා ඵල සම්පත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න. එතන ඉඳලම කල්පනා කරා මම සම්පාදනය කරපු මේ මේ පාරමිතා හරි දැන් ඒවා පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා සැලසුම් සහගතව ඔය සමතින්සක් පාරමිතා සම්පූර්ණ කරා කෙරුවට මහා කරුණාව මිස මහා ප්‍රඥාව හරියන්නේ ඊට පස්සේමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලැබලා එතකොට තේරෙන හැම පැත්තෙම පිරිච්ච කලයක් වාගේ. දැන් මේ ඔන්න මෙන්න වැටෙන්න දුමුක් වෙච්ච gediyak වාගේ. පිරිච්ච අටුවක් වාගේ. සම්පූර්ණයි නමුත් තාම සාක්ෂාත් කරන්නේ නැහැ. අවුරුදු 29 වෙනකම්ම සුද්ධෝදන රජුලෝ දාන්න පුළුවන් දහංගට සේරම දැම්මා. මේ පුතාන අතර කරලා සක්විති රජ කරන්න. ඇත්තටම සක්විති රජ කරන්න අවශ්‍ය හැකියාවක් තිබුණා. නමුත් කඩාන පැන්නා. පැනලා ගිහිල්ල ඉවරලා සම්පූර්ණ හිඟා කන ජීවිතයකටපත් වෙලා ඒ පළවෙනි දවසේ මේ රජගහනුවර පින්ඩපාත කරලා ඉවර වෙලා පින්ඩපාතේ එකතු වෙච්ච බත් ටික දිහා බලනකොට බඩවැල් නගරේ කටෙන් ආවයි කියලා කියනවා. මේ රජස් පරම්පරාවේ කුමර කුමරියන්ගේ පවන්සලීම් මැද සඳුන් අඹරමින් ගාලේ වන්දන හිටපු අක්විති රජපැටියා ගිහිල් වල අර පින්ඩ පාත කරලා අර ගෙදරින් ටිකයි මේ ගෙදරින් ටිකයි හම්බෙච්ච එක දිහා බලනකොට බඩවල් දඟරේ කටෙන් එන තරමටම දරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කල්පනා කරලා තිනවා මම මෙච්චර කල් පාරමිතා පොළා ඉස්සත් මත්ලේ දන් දීලා දරුවෝ පාර දීලා ඇවිල්ලා මේ බත් ටික වළඳ ගන්න බැන්න මට මොන බුදු කමක්ද. කෙල්ලෝරක ඉඳලා කොන්ක්‍රීට් මික්සර් එකේ කොන්ක්‍රීට් ගහලා දහුවා වගේ ස්ලැබ් එක කාගෙන කාගෙන කාගෙන කාණ යන එකයි තියෙන්නේ. කලවම් කෙරුවා ගා. එච්ච මොනවා රස මීර බැලිලා මොකක්වත් එතන ඉඳලා අවුරුදු 45ක්ම ටිකටෝම යපුණිව කාගරි ගෙදරක ඉදිච්ච බතකින් කවදාකවත් උන්වහන්සේ කල්පනා කරේ නෑ මට රජ සපක් උරුමයි අර අප්පච්චි එන්න කියනවා මට කොයි වෙලාවකද රජකම් බාර ගන්න ඒ නිසා මේ මිනිස්සු මට ලුණු මිරිස් පල්ලා දෙන්න ඕනේ මොකක්වත් බලාපොරොත්තු නෑ හේතු සම්පාදනය කරාට මට ඵල සම්ප්‍රාප්තිය නෑ ඊට පස්සේ අවුරුදු 6ක් කරපු දුෂ්කර ක්‍රියාතියා බලනකොට හේතු සම්පatti තිබුණාට ඒ ඵල සම්පත්තියේ නැතිකම කොච්චර සැලකුවාද කියලා කල්පනා කරන ඇත්තටම බුදු වෙන්න හෝ සක්විත රජ වෙන්න පින තියෙනවා. එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණයි. නමුත් සාක්ෂාත් කරන්නේ නැහැ. ඒ කාලේනේ ওই පසකම අනුන් පුදුමාකාරයට උදව් කරලා තියෙන ඉසරපසර යමින් උදව් උපකාර කරමින් උදව් කරලා තිනවා. අන්තිමට නොකානොබි ඇට සැකිල්ලට බහැලා සම්පූර්ණ යණ යන තැන වැටෙන වෙලාවක ඒ කැලේ ඇවිදින ගොපල්ලෝ දැකලා ඇඟට මූත්‍රා කරනවා. මේ මල මිනිහක් කියලා හිතනවා. ප්‍රශ්නේ වතුර වැටෙනකොටලු ඇස් දෙක අරලා බලන්නේ මොකද උනේ කියලා ඒ මොනවත් ඉල්ලා ගන්න මට මොනවද දීපන් කියන්න පුළුවන් කට අර ගන්න පුළුවන් ශක්තියක් නැති වෙනකොට එක දවසක එතන හිටපු මේ ගොපල්ලි එලිච්චගේ තනේ මිරිකලා කටට කිරි පහරක් පිටදාලු. ඒකෙන් ලෙව කාලා තමයි ඔන්න පණ ඇවිල්ලා ආය නැගිටලා ආවේ. ඉතින් එතකොට ඔය 80ක් ව්‍යංජන දේශයක් මහ පුරුෂ ලක්ෂණ මොනවා කරන්නේ නිකම්ම නිකම් වැහැරිච්ච දර කඩක් වාගේ. දිව්‍යුරු දැකලා හිතවල ඒත් මලයි කියලා. මිනිස්සු දැක්කත් ඒත් මලයි. ඉතින් මේ ඊගේ මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් තියෙනක ඇත්තටම කියවන්න බෑ. ඉහි කියලා දිනවා කරලා තියෙන සේරම කර කියලා තියෙනවා. බුදු කෙනෙක් මිනිස්සෙක් නෙවෙයි වින්දද කියලා හිතා ගන්න බැරි තරම් පුදුමාකාර தত্ত্ব විස්තර කරනවා. ඒක දැනගදී කියලා තියෙනවා පිරිස කැමති වෙන්නේ නැති මේවා මම කියනවට අසුචි පහ කරලා කොන්ත නමල දිවෙන් පසබැතලෙව කාලා දෙනවා. පුළුවන්ද කියලා බලන්න. මේ පැත්ත බඩාත ගන්නකොට පිටපැත්තලුව අත ගෑවෙනවා. හැම මේම අත ගන්න මයිල් ටික සීරම ගලවලා යනවා. විශේෂ මොනක්වත් ඉතුරුලා නැහැ. මේ කොච්චර සෙල්ලම් කරුවක් දැනගත්ත මට හේතු සම්පatti සීරම මේ කයේ සම්පත් නමුත් ඵල සම්පatti නෑ. උන්වන්සේ දිගටම උත්සාහ කළා තමයි මේ බුදු වෙන ඉස්සර දවසේ රාත්‍රියේදී ආනාපාන සති දීතු දාලා ඉච්ඡ විද්‍යාපද ප්‍රාප්තිය සිද්ධ වුණා. එතකොට උන්වහන්සේ හේතු සම්පatti ඵල සම්පatti දෙකෙන් ආඩේ වුණා. නමුත් උන්වහන්සේගේ වැඩේ සම්පූර්ණ නැති බව තේරෙන උන්වහන්සේට සත්ූපකාර සම්පත්තිය කියලා කාට හරි මේ ලෝකේ එකෙකුට මේ ධර්මයේ තේරුම් කර දෙන්න අවශ්‍යතාවය ඇති වුණා. එතන ඉඳලා කොච්චර දෝ දුර දිග ගියා බරණසීසිපතනෙට ගියාට පස්සේ පස්සකමාන මොනවද කිව්වේ? රජපරපුලින් ඇවිල්ලිවර වෙලා මාන වෙලා තපස් පුරන ගානන් අපි සැලකුවා. පස්සේ ඔන්න කාලා තර වෙලා ලස්සන වෙලා දැන් අපි ළඟට එනවා අත්පාම ඉවර ගන්න. අපි ඌව කරන්න කැමති නැහැ. ඔයත් එක්ක ඔයා ඕන දෙයක් කරගත්තා වයි කියලා ඈත තියාම කතිකා කරගත්තා. ළඟට එනකොට කිව්වා නෑ නෑ ඔය එන්නේ මේ රජ මට්ටමින් අපෙන් උදව් ගන්න ඒව්වා ඉවරයි. අපි මානවයලා බානවන කරන කාලේ කිව්වා දැන් ඔයාට ලෑස්ති නෑ කියලා. ඒකනේ බොහොම ප්‍රසිද්ධ කතාවක්. ඉතින් උන්වහන්සේ එතන ගිහිල්ලා වාඩි වුණාට පස්සේ නමුත් ඒත් අංගර හේතු සම්පත්‍ය ඵල සම්පත්‍ය වල තෙද නිසා ආසනයක් දීලා පයසෝදෝල වාඩිලා කියනවා පොඩ්ඩක් කට්ටිය නම් වාඩි වෙන්න බණ අහන්න කියලා. හා මොන බණද? ඔයයි මයි අපි ඔකම එක මචන් ලැබුවා බණ අහන්න අපි යාළුවෝ. අපි බණ අහන්න ලැස්ති නැහැ. අවසෝවාදෙන් තමයි බුදුහාමරණ කතා කරේ. සර්වඥන්සේ ආයෙත් tempත් කිව්වා නෑ පොඩ්ඩක්. මම ධර්මයේ දේශනා කරන්න වාඩි වෙන්න. මොන බණද? යාළුවගෙන් අහන්න දෙයක් නෙමෙයි දෙවෙනි හැරේට අවසෝවාදෙන්මයි කතා කරන්නේ. අපි වාචනින් කියනවා මචන්. තුන්වෙනි හැරේටත් කිව්වා ස්වාමින් වහන්සේ මේ කට්ටියට කතා කරලා මම මේ ආව ධර්මයක් දේශනා කරනවා. තුන්වෙනි වතාවටත් එකම හඳින් හය දෙනාම ප්‍රතික්ෂේප කරත් පස් දෙනාම. ඊපස්සේ උන්වහන්සේ කල්පනා කරා දැන් මේ උපක්‍රමය හරියන්නේ නැහැ. ඊට පස්සේ කට්ටියන් ආලා තිනවා මේ ඇත්තෝ මට මම අර අමාරු දුෂ්කර භාවනා කරන්න මට හුඟක් උදව් කරා. මම හුඟක් භාවනා කරා. හැබැයි මට කවදාකවත් ඔයගොල්ලන්ට මම කවදාවත් කියලා තියෙනවද අඩු ගානේ ආලෝක සංඥාවක්වත් දැක්කයි කියලා. කවදාහකවත් ධාතු මන විකාරයක් මට පහළ වුණා කියලා මම කියලා තියෙනවා. ඊට පස්සේ නම් මොනින් මොන බලාගත්තේ ඇත්ත තමයි කවදාකවත් ඔච්චර ගැඹුරු දඩ භාවනා කරාට කවදාකවත් ඒ කාලේ කියන්නේ නැති. තමන්ගේ ගුණයක් කියන්නේ. ඊනසේ අරුවත්යන් සවලු මොකද මං එහෙම ඕගොල්ලන්ට නොකිව්වේ? මේ කටේ තුෂ්ණීම් භාවයෙන් බලائیں۔ ඒකළු මට තිබුණේ නැති නිසා. නැතිදා තිබුණේ නැහැ. අද මට තියෙනවා. ඒකයි මම මේ කියන්න හදන කියනට අර කොල්ලන්ගේ වල මෙහෙම සාමාන්‍ය හිටු කරන කෙනෙක් නෙවෙයි කියලා තමයි ওই ධම්මචක්ක සූත්‍රයේ අහන්න කන් නෙමුයි. ඒ කන් නෙමුවට පස්සේ තමයි සරුවචනංශේ ඒ ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා ඒ අන්ත දෙක තුලින් හරියට යන මධ්‍යම ප්‍රතිපදා කියවලා ඉස්සිස්සලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියනවා කියමි මේ ලෝකේ පහළ වෙන තාක් සියලුම සංස්කාර ධර්ම නිරුද්ධ වෙන සුළුයි කියලා ධම්මචක්ෂුෂේ පහළ වුණා. එදා සරුවත්යන්සට පුදුම සතුටක් ඇති වුණා මේ ලෝකේ මිනිස්සයේ එක මිනිසෙක් සෝවාන් වුණා. එදා තමයි ඉස්ලාම් උදාන ගාතාව කිව්වේ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ කියලා. ඇත්තටම මම දකින්නේ මොකද්ද? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ ධම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කිරුවේ. කොණ්ඩ ඥාමතු අවබෝධ කෙරුණොත් නම් බුදු ආගම නිකම්ම නිකම් බුදු. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? Taman අවබෝධ කරදී තව කෙනෙකුට අවබෝධ කිරීමේ ශක්තිය ඇති උතුමන් වහන්සේ. එහෙමනම් කවුරු හරි අවබෝධ කරන්න ඕන. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි ඒකට දක්ෂයා වුනේ. එදා ඉඳලා අවුරුදු 45ක් කවදාකවත් රැයට පැය දෙකකට වැඩි නිදා ගන්න නැතුව අර සත්ූපකාර සම්පත්තිය පවත්වපු හැටි දිහා බලනකොට උන්වහන්සේකර හේතු සම්පත්තිය ඵල සම්පත්තිය වල තියෙන වටිනාකම සමබර භාවය කිසිම කිසි සාස්ත්‍රවරයෙකුට හෝ බුදු කෙනෙකුට හැර විසි කෙනෙකුට සම කරන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ වඳින්නේ අපි මල් පූජා කරන්නේ ගාථා කියන්නේ උන්වහන්සේගේ වචන අනුගමනය කරන්නේ උන්වහන්සේට හේතු සම්පත්තිය ඵල සම්පත්තිය සත්ූපකාර සම්පත්තිය කියන මේ තුنين සම්පූර්ණ වෙච්ච උතුමන් වහන්සේනවා. අද ලෝකයා දිහා බලනකොට කිසිම හේතුවක් සම්පාදනය කරන්නේ නැතුව മന്ത്രിතුමාගේ ලියුමටයි දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදයටයි අරකටයි මේකටයි අරවා මේවා ඉල්ලන මිනිස්සු දිහා බලනකොට පේනවා මුන්න තරම් වංචාවක්ද කෙරෙන්නේ ලෝකේ. Taman ළඟ හේතු සම්පatti දෙනවා නම් තටමන්න දෙයක් නැහැ ඵල ලැබෙනවා. කවුරක්වත් අපිට ආශිර්වාද කරන්න දෙයක් නැහැ. හේතු සම්පාදනය කරන්න බෑ වීර්ය නැතුව. අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව අනේ මට ප්‍රථම ධානය ලැබේවා. අනේ මට සෝවාන් වෙන්න පුළුවන්ද? ඒවය මේ චරිචුරු ගන්න දෙයක් මේකේ නැහැ. ඒකට අවශ්‍ය කරන වීරිය වැඩුවා නම් අනිකුත් ධර්ම හරිය ගියා නම් ඒ කාටවත් ආශිර්වාද කරන දෙයක් නැහැ. ඒක හරියයි. ඒක නිසා අපි මේ ප්‍රශ්නයක් කරනකොට ඒකෙන් පැනලා ගිහිල්ලා වෙන කාට හරි කියලා තටමනවා නම් ඉල්ලනවා නම් මට සති සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤ සම්බොජ්ජංගේ හරියාවා මට වීර්ය සම්බොජ්ජංගේ හරියාවා කියලා කවදාකවත් හිතන්න එපා මෙහිම සාසනයක් අපි වැඩ කරන්නේ කියලා. අපිට කවදාකවත් කායිමත් ෆේවර් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒක බොරු. කෙරුවොත් පමණයි ඒක හම්බ වෙන්නේ. ඒ නිසා හේතු සම්පatti නැතුව ඵල සම්පatti බලාපොරොත්තු වෙනවනම් සුද්ධෙටම කියන්න පුළුවන් අවස්ථාවාදියයි කියලා. opportunitist. එහෙම නැතුව ඵල සම්පatti ලැබිලත් සත්තුපකාර සම්පත්තිය කරන්නේ නැත්නම් කියන්න පුළුවන් ආත්මාර්ථකාමියයි කියලා. තමන් නවෝද ලැබුවා කාටවත් කියලා දුන්නේ නැහැ කියලා. අපේ සරුවචනාංශේ මගේ සරුවචනාංශේ කවදාකවත් අවස්ථාවාදීකුත් නෙවෙයි. උන්වහන්සේ කවදාකවත් ආත්මාර්ථකාමී නැහැ. මේ මොකද මේ? උන්වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවේ සමබර වෙච්ච නිසා. උන්වහන්සේ කවදාකවත් මේ බණ කියලා පිරිසක් ඇති කරන්න ඕන කමක් නැහැ. ලාභ සත්කාර ලබන්න ඕන කමක් නැහැ. පිරිසකින් අඳුර පාව ගන්න ඕන කමක් නැහැ. අපේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි උන්වහන්සේ ප්‍රෝණ කරලා තියෙන මේ පිටිසරත් මං වගේම බුදු වෙන්න ලැබේවා කියන අදහස. ඉතින් අපි එහෙව් පාරක ගමන් කරනකොට මේ සත්තුන් වහන්සේගේ මේ ගුණ මහන්ත භාවයේ කල්පනා කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපිට කවදාකවත් අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව මේ ධ්‍යානයක් මාර්ගඵලයක් ආලෝකයක් එහෙම නැත්නම් මොනම ඥානයක්වත් හම්බෙන්නේ නැහැ. පතල වැඩක් නැහැ. පතන්ට දෙයක් මේකේ නැහැ. එහෙම කරලා හම්බ වෙන එකක් නම් ඔය හේතු සම්පatti බල සම්පත් වලින් අවශ්‍යතාවයක් නැහැ. සර්වඥාන්ද ඒ නිසයි අපි කියන්නේ විද්‍යාචරණ සම්පන්නෝ. උන්වහන්සේ විද්‍යා ධර්මති සම්පූර්ණයි, චරණ ධර්මති සම්පූර්ණයි. ඉතින් අපිට විද්‍යා ධර්ම පර ධර්ම චරණ ධර්ම සම්පූර්ණ කරන්නේ නැතුව අපිට කවදාකවත් මේක හම්බ වෙන්නේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් හිතන්න එපා. මේක මේ අඬලා, යැපලා, මේ ඉල්ලලා, ප්‍රාර්ථනා කරලා, එහෙම නැත්නම් මේ දන් දීලා එහෙම නැත්නම් මේ පාරමිතා පුරලා කරන්න පුළුවන් කියන්නේ. මේ මේ බුරුම සාංශික මම දන්නේ ඒක බුද්ධම ගැඹුරකින් කියනවා මේ මහා කරුණාව තිබ්බට වැඩේට බහින්න ඉපයි කියලා. කවදාකවත් ඒක මදි. මහා කරුණාව කියලා කියන්නේ හේතු සම්පatti විතරයි. ඵල සම්පatti ලැබිලා නැහැ. හේතු සම්පatti තිබුණාට වැඩට බැස්සොත් දෙන්නම අමාරු වෙනවා. දෙන්නම අමාරු වෙනවා. අමාරු වැඩිච්ච මිනිහත් අමාරු වෙනවා. යන මිනිහත් අමාරු වෙනවා. නිසා තමයි මොකක් හරි වැඩකට බහින්න ඉතල හොඳට කල්පනා කරන මම මේකට සුදුස්සද කියලා. සුදුස් නැත්තම් පැත්තකට වෙන්න. කවදාකවත් මේ මාධ්‍ය අවශ්‍යතාවය තියෙනවා. අනේ මොනවා හරි කරන්න ඕන කියලා තක්මුක් වෙලා පොරොස් කටේවත් අත දාගන්න බැරුව වැලට බැස්සුත් වෙන්නේ මොකද්ද දෙපැත්තම අමාරුයි. අනේ බුරුමේ ඉඳලා මේ මාස 18ක් විතර බැනුම් අහලා අහලා අහලා අහලා එපාම වුණා මම. ඉබාල මං එන්න බඩු පැක්ක. බඩු පැක්කලා ඉතින් කියන්න විදියකුත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙන්න දෙන්නේ නැහැ මොනම තාලකින්වත් ඉන්ටර්විව් කරන වෙලාවෙදි මොනවක් කතා කරන්නේ. ඊපස්සේ සුදු ආහුරන්න මං ගිහිල්ලා කිව්වා සයිඩෝගෙන් ඉන්ටර්විව් එකක් ගන්නයි කියලා ප්‍රයිවට් එකක්. පස්සේ ගිහලා බොහොම අමාරු කරගත්ත පස්සේ ණයක මේ වගේ ගිහලා කතා කරලා පස්සේ මොකුත් නැහැ ඉතින් අර සුප්‍රීම කෝට් විනිශ්චයකාරයා වගේ තමයි මොකද කියලා ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි මම යන්න යලා හොඳයි කිව්වා ඊටියට වැඩක් නැහැ නේ ඵලයන් කියලා ඊට පස්සේ යන්න හදලා ආයෙත් පස්සේ කිව්වා දැන් ගිහිල්ලා මොකද කරන්න හදන්නේ මං ගොම මීටිකට තමයි යන්නේ කියලා කමටහන් දෙන්න කියලා <laughs> ඔබ කමටහන් දෙන්නේ තඹු බාගට තම්බිච්ච අලයක් වගේ ඔක කහපු මිනිහගෙත් බණ්ඩාරක් වෙනවා. කරනවා නම් තමයි වැඩේ කරලා යන්න එපා. කිව්වා ඉතින් අය මොකුත් නැහැ ඉතින් අර බැටළුවෙක් දන් ගෙඩිය උටට ගත්තා වගේ. මම ඉතින් කරබන් අහගෙන හිටියා. මොනවා කියන්නේ? ඊට පස්සේ මං කොහේම මොකද්ද ඔබ වහන්සේ යෝජනා කරන්නේ? යෝජනා කරන්නේ මෙතන වැඩේ ඉවර කරගෙන යන්න. භාවනා කරන්න. ඉතින් මෙච්චර කල් භාවනා කරගෙන ඉතින් ප්‍රතිඵලයක් නැති එක තමයි මට කියන්න තියෙන්නේ. සායරුමනේ ප්‍රතිඵල හොයන්නේ නැහැ. කෙරුවේ ඒක ඇති. ඒක කියන්නේ නැහැ. එච්චරයි කියන්නේ. නිසා තව ඉන්න ඕන. මේ සුදු ආමසොත් මොන දියා බැලුවා. ඉතින් මම ආයෙ ගිහලා බඩු ඊළ දාලා ඉතින් ආයෙත් අවුරුදු දෙකක් විතර හිටියා. ඊට පස්සේ ඇත්තම තුන් සැරයක් බඩු පැක් කරා මම. තුන්වෙනි සැරේත් බඩු පැක් කරලා මම යනකොට සුදු ආමසොරු කුංචි පල් පොල්ලතු කුටිය වීටිය පොල්ලතු මේ පැත්තේ තියෙන මේ ජී වලින් හදන කුටි වගේ ඒ කුටිය මකුරු දල කඩනවා. අන්දනේ විතරක් දාගෙන මත් දාන්නේ. ඊට පස්සේ මං ගිහලා කිව්වා විවේක නන්දු සාංශට මේ මට්ටම් දැන් බෑ මම යනවා. හැරලා බල්ලි වල කිව්වා දැන් තුන්වෙනි දරේ නේද කියලා හුවා. මම කෝ කියලා. මම 100 සැරයකට වැඩි ඕක කරා ඔන්නෝ කමත කරලා දෙසිල් භාවනා කරන්න කිව්වා. කිසිම කිසි විදිහකට මේ හුරතල් කිරිලක් ආශිර්වාද ගැනීමක් මොනවාක්වත් නැහැ. ඔබ භාවනා කරොත් උඹට ඵල තියෙනවා. මේ දුක් විඳුත් ඒ තරමට ඔබ පන්නරේ හිටි. ඒක මේ මම නිසාවක්වත් ගුරු මිනිසාවක්වත් මමක් කරන්න දෙන්නේ. ආ මේ විදිහට ඒ ඒ සුදුසුකම් ඇතුව වැඩ කරන්න පුරුදු වෙනවා නම් මේ ශාසනේ මෙච්චර විලෝපන එන්නේ නැහැ. මේක හිතන්නේ මේ අසවල් ගුරුරෙකාට ගියාම මට ආශිර්වාද ලැබෙයි. නැත්නම් අසවල් දීයෝ ගාවට ගියාම හරියයි. නැත්නම් යපලා ඇඬලා යහප් වෙලා ගන්න පුළුවන් කියලා. මොකක්වත්ම නැහැ මේ ශාසනේ. මේකේ තියෙන තනි කර හේතු සම්පදා, ඵල සම්පදා, සත්තුපකාර සම්පදා කියලා සරුවචන්හන්සේ පිළිහිටපු ආදර්ශය පමණයි. අපි ඒ පාරේ යනවනම් අපි නිතරම කරදරයක් දුකක් බාධාවක් ආවට පස්සේ කල්පනා කරන්න ඕනේ මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ගෝලයක් වශයෙන් දුවක් වශයෙන් පුතෙක් වශයෙන් මට පැකිලෙන්න පස්ස ගන්න අසුභාණ්ඩ හේතුවක් තියෙනවා. හේතු වෙලා අපි යන්න හදන්නේ කොහාටද? ආ නිතින් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන මේ ಗುಣ ටික සීපත් කිරීම ඒක නිකන් ටොනික් ඉෆෙක්ට් එකක් තියෙන. විටමින් B බීවා වගේ ඒක මතක් වෙනකොට කවදාකවත් අතාරින්න හිතෙන්නේ නැහැ. ඒක නිසා බුදුහාමුදුර කරපු කිසි වැඩක් ලෝකේ වැරදුනෙත් නැහැ, පෙරදුනෙත් නැහැ. මොකද හේතුව උන්වහන්සේ හේතු සම්පාදනය වෙලා නැත්නම් ඒ වැඩේට අත තියන්නේ නැහැ. ළමංගේ හේතු තියෙන්නත් ඕනේ ළමන කෙනාට හේතු තියෙන්නත් ඕනේ. ඉතින් උංගව දෙනෙක් අහනවා මොකද සරුවත්තරන්ස මේ අඟුලිමාල බේරන්ට 999ක් කපනකම් හිටියේ. ඇයි මුල් එකන කපනකොටම නිවන් දක්වන්න බැරි වුණේ මොකද? එහෙම නැත්නම් මේ ශාක්‍ය වංශේ මෙච්චර විනාශ වෙනකම් මොකද බුදුහාමසෝ බලන්න හිටියේ? ඒව බුදුහාමසෝ හේතු සහ ඵල අතර වෙනසක් මිසක් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික නීතියට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. උන්වහන්සේ බලන්නේ මේ විච්චර විලෝපන තියෙන ලෝකෙ මෙච්චර අකල් මරණ සිද්ධ වෙන ජාති ජරා දුක් තියෙන ලෝකෙ එක එක් හරි සත්‍ය අවබෝධ කරනම් පයින් හරියනවා. පයින් හරි ගිහලා මනස ගොඩ දාන්නේ මොකද්ද? යාට හේතු තියෙනවා. තමන් වහන්සේට තේරණව කරන්න ඕන වැඩේ ඒ දේ කරනවා මිසක් මැජික් පෙන්වන්නවක්වත් ආසයන්තවත් වතුර යවිදින්නවක්වත් උන්වහන්සේට ඕනකමක් නැහැ. නිසා අපිත් බණ භාවනා කරනකොට හිතන්න ඕනේ අපිත් මේ ඵල සම්පදා වශයෙන් මොකක් අරමුණු කරගෙනද මේ කරන්නේ? ඉක්මනට ලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාන්තේම අපි අපිට වටා ගැනීමක් කරනවා ඒක අවස්ථාවාදී ඒක අපිට තරම් වෙන්නේ ඇත්තටම ආධුනිකයෝ එහෙම හිතනවා නමුත් පහු වෙනකොට තියෙනවා එකට එක සම්බන්ධතාවයක් නිසා කවදාකවත් මේ ශාසන ගමනේ ෆේවර්ස් නැහැ මොකද්ද කියන්නේ ෆේවර් එකට සිංහලෙන් කියන්නේ මේ മന്ത്രിතුමාගේ සැලකිල්ල ලැබෙන්නේ නැහැ උල්පන්දන් තීමෙන් ඇති වැඩක් නැහැ කරපු හැටියට විතරයි ලැබෙන්නේ ඒ නිසා ඒකට හොඳම ආදර්ශය සරුවචනාංශේ. ඒක මේ ගුරුවරු සඳහන් කරලා තියෙන්නේ සත්තු මහාන්ත පච්චවේකත. අපේ මහාන් තත්ත්වෝ සරුවචනාංශේ ප්‍රතිවේක්ෂා කරගෙන යනවන එතකොට තමන්ට පුළුවන් වෙනවා කවදාකවත් පසු නොබා දිගට ඉදිරියට යා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම මේ අපිට ලැබිච්ච ශාසනය අපිට ලැබිච්ච මේ සරුවත්න ශාසනය අයිරානික බුශ්‍රී සද්ධර්මයේ දිහා බලනකොට අපිට ලැබිච්ච විශාල දායාදයක් තමයි මේ ධර්මයේ අපේ సంతානගත කරගන්න තියෙන අවස්ථාව. ඒක නොකර මේ කැමැට බීමට රූප බලන්ට සද්ධාහන්ත අරමේව කරන්ට අර වටිනා සද්ධර්ම වෙනුවෙන් වෙන දෙයක් කරන්න යනවනම් අපි මේ රත්තරන් තියදී අසුචියත ගන්න හදනවා. අමාරුයි තමයි මේක හම්බ කරන්න අමාරුයි. නමුත් අපි මේ අපිට ලැබිලා තියෙන දායාදේ දිහා බලනකොට ශක්ති ප්‍රමාණය ඒක දිහාට හැරිලා මැරිලා වැටෙනවා කමන්නේ කියන අදහසෙන් ඔය කටයුතු කරන්න මේ වීරිය නැතුව බෑ. කුසීතයට බුබ්බඩේර කවදාකවත් කරන්න බෑ. ඒ නිසා ਸਰවඥාන්සේගේ ශාසනය දක්වන මේ වීරිය දිහා බලනකොට කියනවා විරියස අවන්නවාදීනෝ නාම නැති. මේ වීරියට දොස් කියන කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියලා. ඉතින් අපි වැටි වැටි අඬ අඬ කඳුළු පෙර පෙර යන්නේ ඒ ගමන නම් ඒක අපිට මාඩම්බරයක් වෙන්න නම් අපි තේරුම් ගන්න ඕන අපිට වටිනා දායයක් ලැබලා තියෙන කාවට ගියට ලැබෙන්නේ නෑ. ඒක ලබන්න නම් වීර්ය කරන්න ඕන. ඒ වගේම සඳහන් කරලා තියෙනවා චීන මිද්ද විනෝදනතා. මේ භාවනා කරගෙන යනකොට හුඟක් වෙලාවට සියලු සාරණා සම්පූර්ණ වෙනකොට හොඳ ගුරුවරයෙක් ලැබිලා හොඳ විවේක පරිසරයක් ලැබිලා සීතලට භාවනා කරන්න යනකොට මේ සේරම හොරකම් කිරුවා වගේ නිින්දට වැටෙනවා. උන් දතේ එකක් මක් හරි මధుරයක් හරි ඉන්නවනම් ඉවුවා නෑ. ඒකට මధుරත් එකයි දත් එකක්මයි හැපි හැපි දොස් කී කියයි. හැබැයි නිින්ද නැහැ. ඒ ඔක්කොම හරි ගිය දවසට නිින්ද එනවා. එදාට සියල්ලගේ බිඳලා හොරු ගෙනිච්චා වගේ නිින්ද ආවට පස්සේ අර ලැබපු ඔක්කොම අවස්ථා නැතුව. අන්න ඒක නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම හිතේ වීර්ය ශක්තිය ඒ උණුසුම් ගතිය තියෙන්න ඕන. ඒක නිසා වීර්යවන්ත වෙන්න නම් මේ තීන මිද්ද භාවයේ නැත්නම් මෙතන වැටෙන මේ කුසීත භාවයේ ආධිනව තේරුම් අරගෙන පුළුවන් තරම් කොට වෙන නිසා ආධුනික යෝගාවචරයට ප්‍රධානම සතුර අභ්‍යන්තර සතුර වශයෙන් පෙන්වන්නේ නිදිමත. ඒක නැති කරන්න අපි නිතරම වීරිය දල්වා ගන්නාලද වීරියකින් නිතර කටයුතු කරන්න ඕනේ. සමත යෝගාවචරයෙන් නම් කියනවා ආලෝක සංඥාව ඇති කරන්නයි කියලා. නිතරම ඇස් දෙක වහගෙන ඉරදිහා දිලිසෙන අහස දිහා බල්ලා බල්ලා ආලෝකයේ සංඥාව ඇති කරන නින්දයාගෙන එන වෙලාවේදී ආලෝක සංඥාවට හිත යොදන්නේ කියලා. ඒ වෙනතන විදර්ශනා යෝගාවචරය මතක් කරනවා මේ ගේ හොරු කඩාගෙන යන්නයි හදන්නේ. ඔක්කොම පහසුකම් ලැබිලා තියෙන ඕන නින්දට යන්න එන්න හදනවා කියලා. ඒ නින්දට අවදිභාවයක් ඇති කරගෙන මෙනෙහි කිරීමෙන් නින්ද කඩා ගන්න ඕන. මේකටත් කියන්නේ වීර්ය කියලා තමයි. ඉන්දිය අනිත් පැත්තට කියන්නේ වීර්ය කියලා. ඒ නිසා නිදිමත කතිය චීන මිදිය දුරු කරන්න නම් නිතරම වීර්යවන්ත භාවය අතේ ඇඟිලි ගන්නට තියාගෙන ඉන්න. ඒකත් ඒ වීර්යවන්ත භාවය ඇති කිරීමට ඉන්න ප්‍රධාන සතුර දීපත් කිරීමෙන් මේ තුිනමිද්ද භාවය. ඒ වගේම තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා කියලා තියෙනවා. අපි කිව්වා සතිය වඩන්න සතිමත් පුද්ගලයා ආශ්‍රය කරන්න ඕන. අසති පුද්ගලයා අයින් කරන්න ඕන. ධම්ම විචේ වඩන්න හොඳ ධම්ම විචේ සම්බොජ්ජන්ගේ තියෙන පුද්ගලයා ආශ්‍රය කරන්න ඕනේ. මේ අනිකුත් මේ මෝඩ කතා කරන කට්ටු අයින් කරන්න. මේ වගේ මෙතෙන්දිත් වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. කුසීත පුද්ගලයන් පරිබාහිර කරන්න ඕනේ. ඒකයි මේ කතාකාරයෝ කතාවේ තියෙන භයානකම අතනෝතන තමයි කියන්නේ. කතා කරන්නෙම වැඩේට පෙළඹෙච්ච නැති වෙලා. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ පුද්ගලයාත් සමාරු වෙනවා අහගෙන ඉන්න මනුස්සයත් සමාරු වෙනවා. එක දවසක් ඒ බුරුමින්දත් එහෙම සිද්ධියක් වෙලා ඒ එක යෝගාවචරයේ වැඩිම භාවනා කරන වෙලාවේ කාමරේටලා ඉඳගෙන ඒක කතා කරගෙන. මේ ඡායලෝගේ අතටම හම්බෙලා පස්සේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ පුද්ගලයා ආවට පස්සේ ඉතින් වාර්තා කරන්න දෙයක් නැහැ නේ මොකද තියෙන්නේ නිකන් කතා කරගෙන ඉඳලානේ ඊට පස්සේ කෝ ඔයා ගිහලා බුදිය ගන්නයි කිව්වා. හොඳ අනිත් එක්කනට භාවනා කරන්න පුළුවන් කියලා කවදාකවත් ඒ ඇයට නින්දටවත් එහෙම කතා කරන කෙනෙ ලুকু පිනක් කිව්වා කියලා වැත්තකලා බුදිය ගන්නේ. මොකද තව කෙනෙකුට ඒකට කරද. මේ කතාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දෙන්නේ කමාරු දාන වැඩ. නිසා හරියට ගණන් කරන්න දවසකට එහෙම කිරුවොත් මමත් අමාරු වෙනවා. දවස් රාත්‍ර පැය හතරක් විතර මාත් කතා කරනවානේ. මම හුදුවට මතක තියාගන්න යෝගාවචර වශයෙන් තමන් ආරසා වෙන්න නම් මේ මොකද්ද ආරේ ආරසා කරගත්තේ නැත්නම් ওই වීර්යය කියන මුළු ගඟම මුළු ජලාශයම කඩාගෙන යනවා. සොඳුවට ඒ කුසීත පුත්‍ර පරිවර්ජනයේදී අර බෝඩ් එකක් ගහලා තියෙනවා එතන කතාව භාවනාවට හතුරෙක් කියලා. ඒ කුසීතයාගේ ස්වභාවය. එහිස් කලේ හෙල්ලෙනවා. රගුණේදී වේලෙනකොට සලසල සලල ගහලා සද්දයක් එනවා. හිස් භාවය තමයි. දැන් බුලුවන් තරම් නිශ්ශබ්ද වෙලා ඉන්න නම් එසේ මෙසේ පිනක් තිබිලා බෑ. එසේ මෙසේ වීර්යයක් තිබිලා බෑ. එසේ මෙසේ සතියක් තිබිලා බෑ. හොඳට තේරෙන පටන් ගන්නවා මේ කතා කරනකොට ඇය වෙන ශක්ති විශේෂය. ඒකෙන් තමයි විරිය විරිය ආරම්භ පුද්ගල සේවනතා. පුළුවන් තරම් වීරියෙන් කටයුතු කරන ඇසුරු ළඟ ඉන්නේ කියලා. මේ ඥානාරාම ස්වාමීන් කියන්නේ අනේ මට වැඩ කරන පිරිසක් මැද ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. බණට භාවනාවට හිත යොදාගත්ත පිරිසක් අතරේ ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. ඒ තරම් දුර්ලභයි. ඒ තරම් මිනිස්සු මේ පුංචි කාරණාවක් ආපුවම අර තමන්ගේ භාර දూరుේ පැත්තකට දාලා මේ ලාමක දේවල් වලට දුවනවා. ඉතින් ඒක නිසා එහෙම වැඩ කරන පිරිසක් අතර ඉඳ ලැබෙන්නත් ලේසි නෑ. අපිත් ඒක අන්ට වැඩ කෙරුවේ නැත්නම් අපි ඉබායම කොන් වෙනවා. අපි රැහෙන් තල්ලු වෙලා. ඒ නිසා අපි වීර්යවන්ත පුද්ගලයන් ඇසුර ඉන්න නම් අපි ළඟ මේ වීර්ය ශක්තිය ඇති කරන්න ඕනේ. ඒ වගේම සම්මප්පදාන පච්ච වේකනතා කියලා තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨාන පස්සේ තියෙන්නේ මේ වීර්ය මොකටද? නූපන් අකුසල් නොයිපද වීම පිණිස. අනුප්පන්නානං අකුසලානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්හාති පදහති කියලා තියෙනවා. නූපන්නා වූ කෙලෙස් නොයිපදීම පිණිස කුසල ඡන්දයක් පහළ කරනවා. වායමති වෑයම් කරනවා. චිත්තං පග්ගණ්හාති දැඩි කරගන්නවා හිත. පදහති ප්‍රධාන වීර්යය යොදනවා. ඉතින් මේක තමයි ඔය කියන්නේ අපි භාවනා කරනකොට දැඩි වෙහෙසක හරි අමාරුයි. එහෙම නැත්නම් ඇඟ නලියනවා. ලුණු දෙහි දැම්මා වගේ, මඩපුවක් ගෙඩිය වගේ. ඇඟ බොහොම අමාරුයි. නමුත් ඒ අපි කල්පනා කරොත් අඩු ගානේ මේ ඉඳගෙන ඉන්න ටිකේ කාය දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ. සතුම් මැරීමක්, හොරකම් කිරීමක්, කාම මිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. වචී දුස්චරිත වෙන්නේත් නැහැ. බුරු කීම්, කේලම් කීම්, ඊස්වචන පරසවචනත් නැහැ. සිදු වෙනවා නම් සිදු වෙන්නේ අර ඇතිවෙච්ච කාය වේදනාවට ඇතිවෙච්ච හිත ද්වේෂය විතරයි. ඒක නිසා මේ වෙලාවේ සීලය 100% සම්පූර්ණයි. සීලය කියලා කියන්නේ කාය වචන දෙකයි. 100% සම්පූර්ණ නිසා මේ ඉඳගෙන ඉන්න පැය කියලා කියන්නේ සුද්ධම සීලවන්ත පැය. ඒත් මදයි. අපි ගෙදරක හිටියානම් එහෙම නැත්නම් සංഭാෂණයකට ගියානම් කඩපොළට ගියානම් අපිට මොනම තාලකින්වත් විශ්වාස කරන්න බෑනේ කොයි වෙලෙක සතින් මැරෙයිද හොරකමක් සිද්ධ වෙයිද එහෙම නැත්නම් කාමීත්‍යාචාරට සම්බන්ධ දේවල් වෙයිද බොරු කේලාම හිස් වචන පරස වචන වෙයිද කියලා ඒක මොනක්වත් වෙන්නේ නැහැ ඒ නිසා අඩු ගානේ නූපන් අකුසල් නොයිපදීවීම පිණිස අපි උත්සාහයක් කරනවා උපන් කුසල් අකුසල් දුරු කිරීම පිණිස හිතට ආවෝ ද්වේෂයක් ආශාවක්, නිදිමතක්, කම්මැලි මේ උද්දච්ච කුච්චා විචිකිච්ඡාව දුරු කිරීම පිණිසනේ අපි මේ මෙනෙහි කරන්නේ. අසාර්ථක වුණත් අපි හිත යොදලා තියෙන හොඳ දෙයකට. නෝපා උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට. උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට ඇති ක්‍රමය තමයි සතිය. කෙලෙස් නොයිපද වීමට ඇති දේ තමයි වීර්යය. වීර්යෙන් කරන්නේ තමන්ගේ රාජ්‍ය වටේට තියෙන මේ ඊමා කඳවුරේ බල කඳවුරු දාන එක. කීම සතුටුකට එන්න දෙන්නේ. සතිය කරන්නේ ඇතුළට ආපු හතුරා හඳුනාගෙන මූණට මූණ දාලා සටන් කරන එක. නිසා වීරිය නැතුව සතියට වැඩ කරන්න බෑ. සතිය නැතුව වීරයට වැඩ කරන්න බෑ. ওই දෙන්න එකට වැඩ කෙරුවොත් විතරයි අපිට సంతානේ සමහර විටක ඔය අනින්ජ ප්‍රතිපද විඥානය කියන එක නැත්තම් කයෙන් තොරව දැනගෙන ඉන්න පුළුවන් ගතිය ආනාපාන හොඳටම සියුම් කරන්න පුළුවන් ගතිය ඉන්නේ ওই දෙන්න සමබර වෙනකොට. එහෙම නැත්තම් මේ වීර්යයයි සමාධියයි සමබර වෙන්නේ. ප්‍රඥාවයි මේ ශ්‍රද්ධාවේ සමබර වෙන. වීර්ය හොඳට ඔලුව උස්සගෙන ඉන්න. එතකොට තමයි මේ ගමන කඹේ ඇවිදින්න වගේ යන්න පුළුවන් වෙන්නේ. ආනිව නැතුව උත්සාහ කරන්නේ නැතුව කවදාකවත් නෙවෙයි ඉබේ සැලසෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා නිතරම මේ සම්මප්පදාන ඊට පස්සේ නූපන්නා වූ අකුසල් කුසල් වැඩිම පිණිස නූපන්නා වූ කුසල් වඩනවා කියලා කියන්නේ අපි කාම ලෝකයේ ඉපදිනා කාම ලෝකේ මැරලා යන එකේ අපි අඩුගානේ රූප ධානයකට උපචාර සමාධියක් හෝ අර්පණ සමාධියක් උපදෙවේ නැත්නම් අර සංස්කෘතික ශ්ලෝකයක සඳහන් කරනවා මේ ආහාර නිද්‍රා භය මේ තුනංච ආහාරය ගැනීම කෑම නිද්‍රාව නිදාගන්න එක නිතරම දේවල් වලට බයෙන් සැකෙන් ජීවත් වෙන ගතිය සහ මෛතුන සේවනයේ මනුස්සයයි සාන්තිරිසනයි සමානයි ඔය හතරේ කිසියම් අපේ සත්ව ගතිය මිසක් වෙනසක් නැහැ ධර්මේන තේෂාමදිකෝ විශේෂා මනුස්සයාට දෙන එකම විශේෂය තමයි ධර්මය. මනසට පුළුවන් ඒ කාමිත්‍ය මේ මේ කැම හොයන ගමන් නිදා ගන්න ගමන් බයේ ඉන්න ගමන් බෝ කිරීම සඳහා මෛතුන සේවනය කළත් ධර්මයේ ජීවත් වෙන්න ධර්මයෙන් හීන පශු සමානක් කියලා දෙනවා. ඒ ධර්මයෙන් ඔබ හීන නම් ඔබ නිතරම හරකෙක් වගේ තමයි ඉන්නේ. ඔබ ආයෙත් ඉන්නේ තිරිසන් ලෝකේ තමයි. යම් වෙලාවක අපේ හිත මේ ආහාරය නිසා භාවනා කරන්න බැරිය එම නිසා නිද්‍රාව නිදිමත නිසා බැරිය. එම නිසා බය නිසා බැරිය. එතන වෙන කාම ආශාවක් නිසා බැරිය කියලා කියනවනම් ඉතින් අපේ මුත්තම මනුෂ්‍යත්වයක් ලබන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ තිරසම්භාවයටපත් කිරීමක් වෙනවා. නිසා අපි බලන්න ඕනේ මේ පණ තියෙනකම් පණ නෙලා තියෙනකම් බුලුවන් තරම් ධර්මයේ දිහාට කටයුතු කරනවා අපි තිරිසම්භවයේ යන්න තියෙන අවස්ථාව නතර කරනවා විතරක් නෙවෙයි දේව භවයකට යන්න පුළුවන් තරම් අලුත් කුසල්. ඒකතු කරන ශක්තියක් එනවා. ඒ විතරක් නෙවෙයි උපන්නා වූ ඇති කරගත්තා වූ ඒ කෙලෙස් කුසල් වඩා වර්ධනයේට භාවනාවේ පාරිපූර්ණ දියුණු කිරීමටත් මේ සතර සම්පප්පදානම තමයි අවශ්‍ය කරන්නේ. නැත්නම් වීර්යය තමයි අවශ්‍ය කරන්නේ. නිසා අපි කොතන ඉන්නවද කියන්න බෑ. චිත්තකර හතරම තියෙනවා. නෝපන් කෙලෙස් නොයිපදීම පිණිස වැඩ වඩන වෙලාවකුත් තියෙනවා. උපන් කෙලෙස් ප්‍රහාණය පිණිස වැඩ වඩන වෙලාවකුත් තියෙනවා. නෝපන් කුසල් වර්ධනය කරන වැඩ පිළිවෙලකුත් තියෙනවා. උපන් කුසල් දියුණු වැඩ නූපන් කුසල ඇති කරන වෙලාවකුත් තියෙනවා උපන් කුසල දිනු කරන වෙලාව. ඔය හතරම යෝගාවචර ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්ප්‍රදාන සම්පූර්ණ වීම කල්පනා කරලා බලනකොට ඉබේ සිද්ධ වෙන්නේ. ආනේ ඔක්කොම එකතු කරපුවාම තමයි මේ තද දිමුත්තතාව කියලා කියන්නේ. මෙන්න මේ විශේෂයි ඇලී නැමී ගත කරන ගතිය තියෙනවනම් ඒක හැමදාම දිනුවන්ට වඩා වර්ධනය තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේ තියෙන වටිනාකම අපි විසින්ම මේ ආකාරයෙන් දස ආකාරයේ කොළොස් ආකාරයෙන් කල්පනා කරලා බැලුවොත් හරි ලොකු මේ නිදහසක් හිතට ලොකු විමුක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කවදාකවත් අනුන්ගෙන් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ තමන්ගෙමයි ලැබෙන්නේ. නමුත් ඒකට ඒ ආකාරයෙන් කල්පනා කිරීමෙන් කවදාකවත් මේ වගේ බනහන් නැතුව ධර්ම සාකච්ඡා කරන්නේ නැතුව පීඩවන්ත පුද්ගලයන් ඇසුරෙන් තොරව ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ දවසක මේ වගේ මේ භාවනා කඳවුරකදී අපිට හම් වෙන්නේ ජීවිතේට පුදුමාකාර අලුත් වීමක් නැවත සලකා බලන්න පුළුවන් හිත අලුත් කරගන්න පුළුවන් තත්ත්වයක්. මේ සෑම දෙයකින්ම වෙන්නේ නැතුව ආගන්තුක උපක්ලේශ වලින් හිත සම්පූර්ණව කෙලසෙන්නේ වීර්ය නැති කියලා. වීර්ය තියෙනවනම් නිතරම දක්ෂ වෙලා ප්‍රභාෂක වෙන්න පටන් ගන්නවා. නිසා අපි උත්සාහ කරමු අපි මේ කරගෙන යන වැඩ දිගට කරගෙන යන්නේ කාටවත් කියා පාන්නවක්වත් බයටවත් නෙවෙයි බුද්ධ ආදී උත්මයන් වහන්සේලා කියපු කරගෙන ගිය වැඩ අපිටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් තව තවත් මේවා දියුණු පවණු කරගෙන අභ්‍යන්තර සාසනයත් බාහිර සාසනයත් කියන මේ දෙකම තනාවර්තනය කරගන්න මේ වීර්ය සම්බොජ්ජංගේ මනාසී අපතුල වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගම අද පැයකොත් විනාඩි 15ක් විතර කල් අරගෙන තියෙනවා. ධර්ම දේශනාව මෙතෙන් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ප්‍රතිඋපකාර කියලා කියන්නේ නැවත උපකාර කරනවා කියන එකයි තේරෙන්නේ. කරපු කෙනාට ප්‍රතිඋපකාර කරනවා. කළගුණ සලකනවා කියන එක. කෙලේ ගුණ දන්නේ padikam විතරයි කියලා දැන් කියන්නේ. ඈ ඔය කියන්නේ සාමාන්‍ය සමත භාවනාවේ ජීවණය පෙන්වන්නේ උච්චාවච භාවයක. ඉහළ යනවා, පහළ යනවා, ඉහළ යනවා, පහළ. විපස්සනා භාවනාව නෑ. ඒක ඒකාන්ත දිගට යනවා, මැරුණත් ඊගාව දාසේ එතෙන්ද පටන් ගන්නවා. ඒකයි ඔය සමානතාවට බලන්නේ මේ භාවනා කරන යනකොට මේ අපි කොච්චර උත්සාහ කරත් මේ ඉඳපු ගාම පැමිණිච්ච කෙනා බට්ට ගන්නකොට අල්ලනවා. මාඩ පොඩි ළමයි. ඒක දිහා බලනකොට හිතනවා මේ වඳින්න හිතනවා මට මයේ තියෙන ගතියක් නෙමෙයි මම මට මම නැමුණි 26 දී 26 කියලා කියන්නේ ඉතින් සෑයන මෝරලානේ මම මට කවුරු හරි පේනවනම් මට වැඩි අවුරුද්දකට කලින් හරි විපස්සනාට බහැලා ඉන්නවා මට පුදුම ගෞරවයක් එන්න පටන් අර ගන්න මොන ආශ්චර්යයක්ද මේ ඒ කාලේ සම්පූර්ණ කාම ලෝකෙනේ නමුත් මට හම්බෙලා තියෙන අවුරුදු 17 විතර වාගේ. ඇවිල්ලා ඌ පඬිතකම් කිය ගියා මේ කරන්න ඕන භාවනා කරන්න ඕන කියනකොට මට ඉතින් පුදුම හුරුතලයක් ඇති වෙනවා මේවා හිතලවත් හිත කරන්න බැරි දෙයක්. ඊයේ කලින් කලින් එන්නේ මොකෝ? අර ගියාත් මොනින් ගෙනාවු ගැම්මනේ ඒක කවදා විපස්සනා කියන එක මේ ආටෝපෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඇතුලේ ලේවලම තියෙනවා. ඉතින් මේ කාලේ මහ පුදුමම කාලයක්. අපි වපුරන තැන් වල නෙවෙයි පටගන්නේ. එක එක දැන් වල මේ විවිධ ආගම් වල කට්ටිය පුංචි ළමයි බුදුම විදියට එන්න පටන් ගන්නවා. ඉතින් හරියට එයාට ඒ වෙලාවට ඒ ගැම්ම දුන්නොත් අල්ලුව දුන්නොත් ඇත්තටම තල්ලුව දෙන මනසට ලොකු ධෛර්යයක් එනවා. අර පිපිලා එන්නේ නිකන් මේ පුදුම ලස්සන පිපිලා එන. ඒ හේතුව මොකද? ඒ ගෙනාවු පාරමිතා ශක්තිය. ඉතින් අපි තුල තියෙන ප්‍රමාණය නැති ප්‍රමාණය අපි දන්නේ නැහැ. නමුත් ඒක සඳහා කරන උත්සාහය පුදුමාකාර ආර්ය උත්සාහයක් තියෙන වටිනවා. ඒ නිසා දිගටම වැඩ කරගෙන ගියොත් ප්‍රතිම්ම මේ වැඩේ කවදාකවත් වෙන කෙනෙකුට පවර්ලා කරගන්න බෑ. සංසාරේ කවදා හෝ කළ යුත්තක්. ඉතින් එhmenan අපි දැන් මේ යොදන කාලේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම සතුට වෙන්න පුළුවන්. මේක වීඩියෝ තුලින් හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. මේ යොදනදී ජරාදිරාවට යන්නේ විරියවතෝපන කිං නාමන සිජ්ජති කියලා කියනවා. වීරියවන්තයාට මොනවද විනිවිද යන්න බැරි කියලා. ඕන දෙයක් විනිවිදින්න පුළුවන්. ඉතින් ඒකට මේ පිළිමම වෙන්න ඕන ගමන් නැහැ. දැන් මම ගැන උගව දෙනේ තටමනවා. උගව දෙනේ තටමනවා මේකට මේ පිරිමි ආත්ම භාව ලැබේවා අවුරුදු 7 වහන වෙන්න ලැබේවා. යනුන්නේ? ඉතින් මම ගහගන්න කිව්වා නෙවෙයිනේ මං කිව්වේ මං අනිත් පැත්තට කිව්වේ. ඩය මගේ පැත්තට කතා කරන්නකෝ. එච්චරයි. ඒ නිසා මොනම තාලෙකවත් මේ මේ මොනම දෙකින්වත් අතපල්ලේ වැටිලා නැහැ. දම්පර රත්තරන තියෙන. ඒක වැඩ ගන්න දන්නවනම් ඒක දක්ෂයි. දන්නේ නැත්නම් චරිචුරු ගන්න ගත්තොත් මොනකටවත් නම්බු කරන්න බෑ. ඉතින් එහෙනම් ඉතින් අතපල්ලෙම තමයි. අපේ ලැබිලා තියෙන දේ නම්බු කරගෙන යනවනම් ආ ඒක සම්බන්ධ කරන්න බෑ මොනම දෙයකට. ඒක තියෙනවා මේ බික්කු සූත්‍රය කියලා එකක්. හරි ලස්සනයි. ඒ සාහිත්‍ය හොඳට මේ වගේ මේ සංවේග පහල වෙන බණ ඇහිලා හොඳටම ඉන්න නමුත් තද්දවල ගැස්ට්‍රයිසිස් එකක් තියෙනවා. කියන්නේ මොන්නම විජේකත් ඉන්න බෑ හැන්දාවට තියෙන පුදුම මේ මේ වේදනාවක්. නමුත් අන්තිමට තේරුම් අරගන්නවා මේකත් මැරෙනවා. කොහොමවත් මම වීර්ය කරන්න ඕන කියලා කර කර ඉඳගෙන සක්මනට යනවා ඉන්න බෑ. දනවා බඩ දනවා කියනවා ඊට පස්සේ අත්ඇලි එල්ලෙනවා. උඩ තියෙන මේ මේ ආලම්බන රාජ්‍ය මේ පැත්තෙන් අත්තල තිනවා. ඒකේ අල්ලගෙන සක්මන් කරගෙන ඉනකොට මේ ආඳුරුව සක්මනේ මැරලා වැටෙනවා. මැරලා වැටලා කෙලින්ම දිවි ලෝක යනවා. මේ ආඳුරුව තාම ඉන්නේ සක්මනේ. ජීවිතේ ගියාට පස්සේ ඉති විශාල පිරිසක් ඇවිල්ලා මේ බෙර ගහනවා, දවුල් ගහනවා, අපේ වැඩේ හරි ආවා කියලා උත්සවය ලැහැත්ති කරනවා. මේ ආහඳුරන කල්පනා වෙනවා මේ පිරිසක් දාන දෙන්න ඇවිල්ලා වෙන්න ඇති කියලා මේ ආහඳුර වෙනතරත් ඇති විම්බලාගෙන ඉන්න හදනකොට දිව්‍යාංගනාව වටයක් ගොඩාක් ඇවිලිවල ඒ සිල්ලන් දැන් හරියන්නේ නැහැ කියලා විශාල කණ්ණාඩියක් අල්ලන ආහඳුරන්ගේ ඉස්සරහට බැලු බැලමට දිව්‍යාත්මය ඒසුර කියනවා මේ තමයි ඔබතුමා වෙනුවෙන් මේ ඉන්න දිව්‍යාංගනාව මේ තමයි අත්වැසියෝ මේ තමයි විමානේ කරුණාකර මේකට ස්පර්ශ කරන්න මේක ස්පර්ශ කරපු ගමන් ඔබතුමාට මේක අයිති වෙනවා කියන්නේ ආමුදුරන්ට රත් වෙනවා. දැන් ඉතින් දිවි භික්ෂු ආමුදුරෝනේ. භික්ෂුව මේ දෙවියක් නේ දෙවියෝ වෙනවා. අත දැන් මේකට අත තිබ්බ ගමන් දැන් මගේ අයිතියට එන්නේ. ආවට පස්සේ මං ඉවරයි. හරි පාට කල්පනා කරන මහා අමාරුක දැන් වැටුනේ. මේ දිව්‍යාංගනාව සම්පූර්ණයෙන්ම කෙලිදෙලෙන් ගත කරනවා. ඒගොල්ලෝ කියනවා යන් අපිත් එක්ක යන් මාමු යමන් මචන් මාමුදේ නාන්න යන්න හදන. එතකොට මෙයාට කල්පනා කරනවා මට දිව්‍යාත්මේ නම් මට චුත වෙලා මනුස්ස ලෝකෙට යන්න පුළුවන්. චුත වෙන්න ඕනේ නැහැ. කියන්නේ නිවිලෝකෙට යන්න පුළුවන්. යනකොට මෙයා කියනවා මම සාස්ත්‍රුන් වහන්සේගේ ශිෂ්‍යෙක් මම සාස්ත්‍රුන් වහන්සේ බලන්න යන්න කැමතියි කියලා. ඉතින් හරි මාත් එන්න යන් කියලා ඔක්කොමලත් එක්ක යනවා. ඊළ බුදුහාමුදුරු කාට කියනවා අනේ බුදුහාමුදුරේ මාව බේරගන්න. එච්චරයි. මාව බේරගන්න. එතසන ඇයි කියලා. ස්වාමීන් වහන්සේ මම සම්පූර්ණ මේකේ පාවෙලා තමයි කැලේකට ගියේ. මට මෙච්චර වේදනාවක් තියදී මම සක්මන් කළා කියනවා මම දන්නේ නැහැ. සක්මනේ මැරිලා තියෙනවා. කියෙම දිවි ලෝකෙ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් මේ ඉන්න තත්ත්වෙදී මේ එකකට හරි බැඳුනොත් මේ ගේ අඩිය තිබ්බොත් ඉතින් මට ආයි කවදාක කපකට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක් එක දවසයි දිවි ලෝකේ. දිග සෙන්ටන්ස් එකක් හම්බෙන්නේ. අද බල අපරාධයක් තමයි රාජදඬුවම් ලැබෙන්නේ. ඊට පස්සේ සරුවත්නන්ද කියනවා මහාන උඹ ඒ කාලේ සතිය පුහුණු කරා නම් ඒ සතියෙම හිටපන්. ඒකෝද උඹ මේ ධර්ම රතේ කියලා එකක් හම්බ වෙනවා. ඒ ධර්ම රතේ යෙදිලා තියෙන නිවන තමයි නිස්සද්ද රතයක් අත් දෙක තියන තියෙන බයලජ්ජා දෙකේ හේතු වෙන තියෙන වීර්යයේ උඹ ඔකට වෙලා හිටපන්. දේවාත්මෙ ඉඳගෙන සත්‍ය පිහිටවපන් කියන. බුදුහාම ඉස්සරහම රහත් වෙනවා. ඒ ඒ බණ අහන ගමන්ම රහත් වෙනවා. ඒ ඒ චරිත දිහා බලනකොට ඒ සංතර ඉඳගෙන ඉන්න බෑ මොකද මේ ગેස්ට්‍රයිටිස් දනවා කියන්නේ ඉතින් ඒ ગેස්ට්‍රයිටිස් හැදිච්ච කට්ටිය තමයි ඒක දන්නේ. පරියන්ක කියන්නේ මොනවත් බෑ නිකන් දියරද මිරිකනවා වගේ මිරිකන්නේ. ඉල්ලිලා සක්මන් කරනකොට ඒ ආමතුරෝ දන්නේ වැටලා මැරිලා. ඒ කියන්නේ ඒ ගත්ත සතිය එහෙමම ගිහිල්ලා ඒ සංසාර කල්පනා නම් පද්ද බල අමාරෝග වැටුනේ. දිවි ලෝකෙ ගිහිල්ලා. මැරි වෙලා හරි පින් කරලා ඔයගොල්ලෝ දාන තීලෙලා ගියත් එහෙම ආයේ එන්න එපා මේ චරිචුරු ගාන. නෑ ඒක නැත්තම් අර ලැබුණාට පස්සේ දිව්‍ය සම්පත්තිය අනිවාර්යයෙන්ම මනාප වෙනවනේ. ඒ හැමෝටම කල්පනා වෙච්චනේ මම මේ සම්පූර්ණ විවේකයක් හොල්ලන්න ගිහලා පැවිදි වුණා. දැන් මොකද වෙලා දින මේ සනකෙලියක මැදි වෙලා මේගොල්ලෝ මේ ප්‍රීති ගාය ගීත ගායනා කරනවා මට මේ මා මේ මේකත් දෙන්න හදනවා විමානයක් ඒ වෙලාවෙදිම ක්ලික් කියලා දිනවා මට දැන් දේව බල තියෙනවා මේකට අත තිබ්බොත් මම මේකට අයිතිකාර වෙනවා මට පුළුවන් මේ වෙලාවේ චුතු වෙලා හොඳ වෙලාවට පුදුරජාන් වහන්සේ ජීවත් වෙන කාලේ කෙලින්ම ඇවිල්ලා ඔය ඒක තියෙන ඔය ඉංග්‍රීසි ලයිෆ් තයිරෝගේ පොතේ ওই සූත්‍රය විස්තර කරපු බණ ටික තියෙනවා. සූත්‍රයේ භික්ඛු සූත්‍රය කියලා තියෙනවා. සංයුත්ත නිකාය වෙන්න ඕනේ. ඒකට කියපු බණ හරිය ලස්සනයි ඔය ඉන්දිසරි ලයිෆ් පොත ඡයඩගේ පන්සංශික පොතේ මේ ওই බණ ටික දීලා තිනවා මේ ඒකට කියන්නේ ධම්ම රත කියලා. උඹට ධර්ම රතයක් හම්බ වෙනවා මෙන්න මේ ලකුණු ටික තියෙන ධම්ම රතේ පුතෝකට ගොඩ වෙලා ඒ කියන්නේ උඹ උඹ අර අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාණයට දාගෙන ඉස්සද්දෝ හිටපන්. උඹට මොනවක්වත් දැන් කරන්න බෑ කාටවත්. ඔබේ පුරුදු කරපු ධර්මයේ තියෙන ඒකට හිත දාගෙන හිටපන්. ඉතින් යන්න වෙන්නේ නැහැ එතෙන්දම නිවන් දකින්න. ඒ නිසා මේ ලෝකේ පුරුදු කරපු දේ අය කාටවත් මේ උදුර ගන්න බෑ. ඒ නිසා විපස්සනා අනිත්‍යම නම් මේ පෙන්සලෙන් ලිව්වා ඉරේසරකින් මැකුව වගේ තමයි. මේක නෑ. බනේ කියනවනේ සතර දෙවෙන්ද ඉන්න තැන සුමානකට සැරයක් එකතු වෙලා මොනවාද මේ මේ ධර්ම මණ්ඩපේ රැස් වෙනවයි කියලා. ඒත් මෙහෙන් අරගෙන ගිය කතිය තමයි කැසට් ප්ලේයර්ස් අරගෙන යන්න ඕනේ. CD එහෙ නෑ. CD ටික අරගෙන යන්නේ. හරි ඒ ඔක්කොම මෙහෙන් මෙහෙන් බණ අහලා මෙහෙන් සද්ධාහ පිටවන කුසල ඡන්ද පිටවන CD අරගෙන ගිය කතිය. එහෙ හැබැයි MP3 තියෙනවනේ ප්ලේයර් එකේ නැතුව බෑ. මේ එහෙ එහෙ ගිහිලා එහෙදී බුද්ධ ආගමට එන්න බෑ. දිනු කරන්න පුළුවන්. දිනු කරන්න පුළුවන් මෙහෙදී උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ කන්වින්ස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ තරම කාම ලෝකයක් තියෙන්නේ. මෙහෙන් අරගෙන ගියොත් ඒ ට්‍රක් එකේ යන්න පුළුවන්. ඒ නිසා මේ දිවි ලෝක යනවා කියලා කියන්නේ අලිම මේ මේ ඩෙත් සෙන්ටන්ස් එකක් වගේ. ඒ කියන්නේ මේ බරපතල වැරද ඇතුව හිර දඬුවමක් වගේ එකක්. මට නම් මේ කවුරු හරි ප්‍රාර්ථනා කරනකොට මේ දාන දීලා හරි මේ මෙව වෙන්න කියලා ඇඟ හිරි වැටෙනවා මේ කොහෙද මේ ඉල්ලන්නේ කොහෙද යන්න හදන්නේ මොකද ඔය දිවි ලෝක උඩම තමයි මේ මේ මේ මෙයා ඉන්නේ කවුද මේ පසවර්ති මාරයා උඩම ඉතින් කිට්ටු වෙන්න වෙන්නේ වෙන්නේ වසවර්තිය ළඟට තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේකෙදීම වැඩ ඉවර කරගන්න මිසක් ආයේ පස්සට වරිගෙනම් තියාගන්න බෑ. ඈ? ඔය භ්‍රමතරීසින් ධානය ලැබපු කට්ටියටනේ. ඒක ඊට වැඩිය බයනකයි ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එක වගේ. දැම්මට පස්සේ ආයේ අරින්නත් බෑ ෆුල් ෆ්‍රීස් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඈ? අතුසිදුගේ බොහොම සන්තෝෂයෙන් සන්තුෂිත ඉති රාජන් වහන්සේට ඉන්න පුළුවන්. බන අහන්න පුළුවන් මෙහෙන් කරගෙන ගිය කට්ටියට අඩු ගන්න නිසන්වනේ ගිහිල්ලා තියෙනවා කියලා සාතිකේ තියෙනවා. එහෙම නැත්නම් මේ මේ පේමසිරි ආමරෝ ගාවත් හිටියයි කියලා මොනවාර තියෙනව නිකන් එහි බාර ගන්න නැහැ. මම දන්නේ ළඟදී නම් පණිවිඩයක් ආවේ නැහැ මට. කියන්න දන්නේ නැහැ ඉතින්. දැන් පිරිමි ආත්මයක්ල තියෙන්නේ. මාතෘ දිව්‍ය රාජ කියලා පිරිමි ආත්මයක් තියෙන්නේ. රුවචනන්දගේ බණ අහලා නිවන් ලැබලා තියෙනවා කියලා කියන්නේ. කොහොම හරි ඒ කියන්නේ ඔය දැන් අර බ්‍රහ්ම ලෝකේ ඒ මේ තාම ඒ මේ කාශ්‍යප සරුවචනාංශිකේ නිවන් ලැබු පැත්තෝ තාම ඉන්නවා කියලා කියනවා. බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඈ තේරුණේ නැහැ. ඒ කියන්න බෑ ඒ වුණත් සමහර වෙලාවට බෝසතාන් වහන්සේ නම් විපස්සනා වශයෙන් නිවෙන්නේ තියෙන්නේ සංඛාරෝපේක්ෂ ඥානෙ දක්වාම ගිහිල්ලා තියෙන ඊට පස්සේ සිං ආත්ම නරි රිලා මේ වඳුරු ආත්ම ලැබලා තියෙනවා. ඒකේ විශේෂතා තියෙනවලු. ඒ ත්‍රිසං ආත්මෙත් විශේෂතා තියෙනවලු. ඒ කියන්නේ මිනිසෙකුට වගේ මේ විශේෂ හැකියාවල් තියෙනවා. පෙර හිටපු ආත්ම දැක් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි දන්න බයොලොජි වල කියවෙන එකක් නෙවෙයි. අර තියෙන walking meditation කියලා ආටිකල් එකක් තියෙනවා සුයිමාලි ලියලා තියෙන්නේ. ඒ කිව්වද ඒක? දැන් ඔය දැන් ඉන්නේ බිකුනේ ඒ කියලා දෙනවා ඇතින්නියක් කරන්න ගිහිල්ලා උඩු තොල නැහැ කියලා අප්සෙට් වෙනවා. ආනපානෙ කරන්න බැරි. එමේ උඩු තොලේ හැපෙන්නේ බලන්න. ඉතින් ඇතින්නේ try කරනවා try කරනවා හරි වැඩේ මට නම් බෑ කරන්න උඩු තොලක් නැහැ කියලා අතල්ලා. <laughs> ඒ විනෝයිනේ දිනුම්බිය. <laughs> ලෝචිගේ අක්කා නංගිනේ. උඩුතොල නැහැ කිය. ඇයි ඇයිස මේ මේ බම්බුගේ බම්බුගේ අඹෝ කියලානේ කියන්නේ සරස්වති දෙවියන්වන්සේට. දැන් හදාගන්නේ බ්‍රහ්මයාටත් දැන් වයිෆ් ඉන්නවා. සරස්වති දෙවියෝ බ්‍රහ්මයාගේ අඹුව කරලා තියෙන දැන්. ඒ කියන්නේ බම්බුගේ අඹු බම්බුගේ අඹු කියලා කියන්නේ. බම්බුගේ අඹු කියලා කියන්නේ සරස්වතිලේ තරම් මේ නිකන් ඉන්න දෙන්නේ නැහැ දැන්. ඉතින් ඒව මොනවාක්වත් දෙපා මේ ජීවිතය ඉවර කරන්න බලන්න. හොඳයි දැන් මේ කට්ටිය ඇවිල්ලා තිනවා අපිට දැන් නතර කරන්න වෙනවා.